සුවපත්විත්වා. සාදු සාදු අනුමෝදාමි. සාදු අනුමෝදි තබ්බං. කමාමි කමිතබ්බා. සුවපත්විත්වා. ගෞරවනීය යෝගාචර සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ නේවාසික උපාසක මහතුරු සම්බන්ධ කරන අපේ හැම බ්‍රහස්පතින්ද දවසේම නිසන්වනේ චාරිත්‍රානුකූල පවත්තන ධර්මදේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිරුම දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නහි සෝ භික්ඛවේ පජානාති අස්සිතවතෝ පුතුජනෝ අඤ්ඤත්‍ර කාම සුඛා දුක්ඛාය නිස්සරණං දුක්ඛාය වේදනා නිස්සරණන්ති තී ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච මේ pāli පාඨය උද්දුත කරගත්තේ සරුවච්චන් දේශිත ත්‍රිපිටකේ නැත්නම් සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ වේදනා සංයුත්තේ සඳහන් වෙලා තියෙන වටිනා සූත්‍රයක සූත්‍රයකින් ඒ සූත්‍රයට සංගීතකාරක ස්වාමීන් වහන්සේලා විසින් සල්ල සූත්‍රය කියලා තමයි නම තියලා තියෙන්නේ. සල්ල කියන වචනය පාලිය සඳහන් වෙන්නේ උලක්. මෙතෙන්දි විශේෂයෙන්ම ඇඟේ ඇනිච්ච උලක් අපි කියන්නේ කට්ටක් ඇනිනවා කියලා අන්නේ උල කට්ට කියන අදහසෙන් තමයි මේ සූත්‍රේ නම් කරලා තියෙන්නේ. මොකද මේකේ උපමාවේදී සරුවචන් වහන්සේ එහෙම උලක් ගැන දුක් වේදනා සම්බන්ධයෙන් කියන හැර දක්වන නිසා. ඉතින් මේ සූත්‍රයට ආරම්භය ලැබුවේ අපි පසුගිය ධර්මදේශනාවේදී. ඒ අනුව බලනකොට මේ සල්ල සූත්‍රය අනුව පවත්තන දෙවෙනි ධර්මදේශනට අපි මේ රැස් වෙලා ඉන්නේ. එතනදී සරුවචන් වහන්සේ සුතවත් වූ ආර්ය ශ්‍රාවකෙක් විසින් මේ වේදනා ಜಾති තුනක් තියෙන බව මුලින්ම දත යුතු බව ඉඟි කරනවා නැත්නම් මේ සූත්‍රයේ කෙලින්ම සඳහන් කරනවා මේ දුක් වේදනා සුඛ වේදනා කියලා ලෝකයා දන්න මේ වේදනාට තුන්වෙනි කොටහක් ਸਰුවචනanse එකතු කරනවා අදුක්ඛම සුඛ වේදනා කියලා නොදුක් නොසුව වේදනා කියලා. ඇත්තට මේ සල්ල සූත්‍රය සංග්‍රහ කරන්න ඉස්සර වෙලා සංගීතීකාරක ස්වාමින් වහන්සේලා මේ වේදනා සංයුත්තේම දඨබ්බ සූත්‍රයේ වශයෙන් මේක වෙනම සූත්‍රයක් විදිහට සඳහන් කරලා තියෙනවා. අපි ඔය පසුගිය දවස්වල තිබුණ දවස් තුනේ භාවනා වැඩමුළුවට ඒක මාතෘකාව වශයෙන් ගත්තා. ඒකෙදි කියනවා වේදනා තුනක් තියෙන බව දත යුතුයි. ඒ මොකද මුග දෙනා දන්නේ දුක් වේදනා සුඛ වේදනා පමණයි. එයිනොත් දුක දුරුවන් කරන්නත් සැප වැඩි කරගන්නයි තමයි අපි පැය 24ම ගත කරන්නේ. නමුත් ਸਰුවචනසේගේ විහිළුවක් වශයෙන් ਸਰුවචනසේ සඳහන් කරනවා නැත්නම් ඒක හාස්‍යයක් වෙනවා සැප දුක දෙක තුල නිවන නැහැ. යම් කිසි කෙනෙකුට නිවනක් මධ්‍යම ප්‍රතිපදාවක් ආර්ය අෂ්ටාංග මාර්ගයකට යන්න නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම මේ සැප දුක දෙක මිරිකෙන සැප දුක දෙක මැදට මැදිහත් වෙලා තියෙන අදුක්ඛම සුඛ කියන නොදුක් නොසුව කියන වේදනාව අඳුර ගන්න ඕනේ. ඒක තමයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ. ඉතින් ඒකවත් නොදැන තමයි උඟ දෙනෙක් උපදින්නේ, නොදැන තමයි ජීවත් වෙන්නේ, නොදැන තමයි මැරෙන්නේ. එයත් ගන්න සරුවචනංශේ නමක් පාවිච්චි කරනවා අසුතවතෝ පුතුජ්ජනෝ. ඒ අසුතවතෝ පුතුජ්ජනයා ආර්යයන් වහන්සේලා දැකලා නැහැ. ආර්ය ධර්මයේ හැසිරලා නැහැ. ආර්ය ධර්මයේ දක්ෂ නැහැ. සද්ධර්මයේ සත්පුරුෂෝ දැකලා නැහැ. සත්පුරුෂයන්ට බණ අහලා නැහැ. සද්ධර්මයේ හැසිරිලා නැහැ. එහෙම කෙනා ජීවත් වෙන්නේ මැරෙන්නේ ශප දුක දෙකේ. නමුත් කවදා හෝ ඒක නඩ තීරණොත් මේක පොල්පිට පදිනවා වාගේ එකොනම එකොන පැදබැද හිතියලා කවදාකවත් එකලාශයක් කිස්පාසුවක් කිසුබුලන්ට තරම්වත් චිත්තක්ෂණයක් නැහැ කියලා. එතකොට ඉතින් කෙනෙකුට හිතනවා සරුවචන් ආංශේ පස්සේ යන්න ධර්මයේ පස්සේ යන්න සංඝයා පිළිපදින්න ඒ වගේම සීලික පිහිටක්. අන්න එහෙම කෙනාට සරුවත් chance සූත්‍රමේ වශයෙන් මතක් කරනවා. මතක තියාගනිලා. මේ සැප දුක දෙක ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වගේ දිගටම පුච්චන වැඩක්. මේ දෙක අතරමැද තියෙන අදුක්කම සුඛය කියලා එකක්. ඒකත් නිවන නෙවෙයි. ඒක නිවනට යන පාර. ඒකවත් දන්නේ නැතුව මැරුණොත් තිරිසනෙක් සහ මිනිස්සෙක් අතර වෙනසක් ඇත්තේ නැහැ. තිරිසනත් සැප සොයාගෙන තමයි ඔක්කොම දේවල් කරන්නේ. නමුත් නරා දුකක් විඳිනවා. තිරිසන් දුකක් විදියට. යම් කිසි මිනිසෙක් වුණත් මේ අදුක්කම සුඛය දන්නේ නැත්නම් එයත් තිරිසන් හා සමාන ජීවිතයක් ගත කරලා තිරිසන් ආකාරයට මැරලා යනවා. ඊට පස්සේ තිරිසන් වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් අපිට මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ තිරිසනුන්ගෙන් උස් කරලා තියාගන්න නම් උත්තරම தත්තරපත් කරන්න නම් අනුගානේ මාර්ගයට පිවිසෙන්න නම් <clears throat> මේ අදුක්කම සුඛ වේදනා දැනගන්න. ඒ අදුක්කම සුඛ වේදනා දැනගන්නවා කියන එක නිස්සරණේ දන්නේ නැති හුදේකලාව දන්නේ නැති, විවේකයේ දන්නේ නැති, විශ්‍රාමයේ දන්නේ නැති කෙනාට පේන්නේ මහා කාලකණිකාවක් විදියට. මහා පාළු ගතියක් විදියට, මහා මුස්පේන්තු ගතියක් විදියට. ඒ නිසා ඒ කෙනා හැම වෙලාවෙම සැපසොයාගෙන සෙන ගස්සට රිංගනවා. හැම වෙලාවෙම සැපසොයාගෙන සන් මේ සනකෙලි වලට යනවා. හැම වෙලාවෙම සැපසොයාගෙන රූප, ශබ්ද, ගන්ධ, රස පිරිච්ච තැන් වල ගත කරනවා. ඉතින් එයාර ස්වභාවයෙන් පැමිණෙන අදුක්කම සුඛයටත් අනදර කරලා සම්පූර්ණ වනසගත ජීවිතයකින් ජීවිතය අවසාන කාලේ දුක්කටපත් වෙනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව අඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒක මේ සූත්‍රයේ මුල් කොටයේදී සිද්ධ වෙනවා. සිද්ධ වෙලා සර්වචනාංශේ මේ අද මම මේ දේශනාවට මුලින් තියාගත්ත පාඩේ මේ සූත්‍රයේ තේමා පාඩයක් වශයෙන් සඳහන් කරලා තිනවා නයිසෝබික්ක වේපජානාති අසුතෝතෝ පුතුජනෝ අඤ්ඤත් කාමසුඛා දුක්ඛාය වේදනාව වේදනාය නිස්සරණං මහණෙනි මේ නොදන්නා මෝඩ අන්ධ බාල අසුතවත් පුතඥයා දුකක් එනකොටම ඒක නැති කරගන්න කාමසුඛේ පස්සේ යනවා. එයා මේ දුක නැති කිරීමේ කාමසුඛේ හැර වෙන මොකක්වත් දන්නේ නැහැ. එයා දන්නේ දුකකටපත් වෙච්ච ගමන්ම විදාහට ගිහිල්ලා එක්ක රූපයක් බලලා එක්ක සද්දයක් අහලා එක්ක ගඳක් බලලා එක්ක රසක් බලලා එක්ක කාම පහසක් විඳලා එහෙම නැත්නම් ඒ වගේ කාම හිතවිල්ලක් ඇති කරගෙන අර දුක් වේදනාව නිකන් කැසිල්ලකට බාම් ගන්නවා වගේ කාම සුඛයෙන් තමයි මේක පිළියම් කරන්නේ මොකද මේ මිනිහා දන්නේ නැහැ දුක් වේදනාවේ නිසරණයක් දුකෙන් ගැලවීමක් කාමයෙන් තොර ඒ නිසා සරුවචනන්සේ එවැනි එවිසිල්ලක් කුළුගැන්විලක් කරන්නේ දුක්ඛාගේ නිස්සරණයක් පෙන්වන්නයි කාමයෙන් තොර. අන්නේ දුක්ඛේ නිස්සරණයක් කාමයෙන් තොර කාමයට පිළිසරණ යන්නේ නැතුව කාමයට පඳුරු දාන්නේ නැතුව කාමයට පහඳින්නේ නැතුව දුකෙන් ගැලවීමේ ක්‍රමය හොයනද කෙනෙකුට අවශ්‍ය වෙනවා ඒ අදුක්ඛම සුඛ වේදනාව කියන අලුත් විකල්පය ඒක තියෙන්නේ බුද්ධ ආගමේ නැත්තම් මේ වගේ ආධ්‍යාත්මයක් තියෙන ආගමක පමණයි අනෙක් කිසිම ආගමක අනෙක් කිසිම දර්ශනයක මේ අදුක්කම සුඛය දන්නෙත් නැහැ. දැකලා තිබුණා නම් බිය වේතු කාරණයක්, කාලකන්නිකමක්, මුස්පේන්තුවක්, තනිවිල්ලක්, කොටුවිල්ලක් විදියට තමයි දැකලා තියෙන්නේ. ඉතින් ඒ නිසා යැත්තෝ ඒ තනිවිල්ල, කොටුවිල්ල, මුස්පේන්තු එනකොට දෙයයන් ආංශේ සරණ යනවා. එහෙම නැත්නම් සල්ලි සරණ යනවා. බැංකුවේ තියෙන. එහෙම නැත්නම් රක්ෂණ සංස්ථාව සරණ යනවා. එහෙම නැත්නම් දරුවෝ සරණ යනවා. එහෙම නැත්නම් පොත්පත් සරණ යනවා. මොනවා හරි කුණු කන්දලයක් අල්ලගෙන තියෙනවා. ඒ සරණ යන දේ මේ මිනිහටත් වැඩිය දුර්වල දෙයක්. ඉතින් ඒක සරණ ගියාට පස්සේ ඒකත් කඩාන වැටෙන්නේ ඇඟ උඩටමයි මැරෙන්න යන වෙලාවේ මරණ දෙකක් වෙනවා. අන්නේම නොවීම පිණිස දුකින් ගැලවීමට එහෙම නැත්නම් අපි කියන තුන්වෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධය කාමෙන් තොරව ලබන්න පුළුවන් බව ඉස්සෙල්ලාම හිතන්නවත් ඇත්තේ ගෞතම සිද්ධාර්ථ තාපසතුමා වෙන්න ඇති. මොකද මේ යන ක්‍රමයට අල්ලන්න බෑ. ඉතින් ඒ නිසා එතුමන සිද්ධ වුණා බුදු වුණාට පස්සේ මේ අදුක්ඛම සුඛේ පෙන්නලා ඒ අදුක්ඛම සුඛේ හරහා දුකටපත් වෙච්ච හිත පිළියම් කරන්න පුළුවන් කාමයේ නයිසાર્ගික සරණ යාමකින් තොරව. දැනට අපි කරන්නේ මොනවා හරි කරදරයක් රණ්ඩුවක් අපි සාමාන්‍යයෙන් දන්නවා පුංචි කාලේ මිරිස් කාලා කට දනකොට සීනි ටිකක් කනවා. එහෙම නැත්නම් මේ පැණි රහ ටිකක් කාලා අර මිරිස් රහ අයින් කරනවා. අපේ ගෙදර ඉපු චූටි නංගි ඒකට මිරිස් පෙන්වන්න බෑ. ඉතින් මේ මිරිස් කාලා තොල දනකොට කියනවා කටේ සීනි ටිකක් ගන්න දෙයි. කවන්න කියන තේරෙන්නේ මගේ කටේ වටේට මිරිස් සීනි ටිකක් ගන්න දෙයි කියලා. ඉතින් අපි දන්නේ මිරිස් සැර සැරියත් වැඩිචි තරමට සීනි සැරයක් කටේ දාගෙන අර මිරිස් වලින් දැවිච්ච දුක් වේදනාව අයින් කරනවා. ඔය අය මං හිතන්නේ අපේ චූටි නංගයට වැඩිය වෙනසක් මේ ලෝකේ ඉන්න කාගවත් ළඟ තියෙනවායි කියලා. මොනවා හරි දුකක් වෙච්ච ගමන් එයා කාමේ තමයි ශීඝ්‍ර වශයෙන් කාමේ හොයනවා. කාමයේ හොයලා ඒක ඒක හොරෙන් කරන්නේ ඒක රාත්‍ත්‍රිය කරන්නේ එහෙම නැත්නම් හැංගිලා කරන්නේ කරලිවල ආයසරය සුවෙච්ච ගමන් ආයෙත් ගිහිල්ලා කරන වැඩකින් දුකටපත් වෙනවා ආයසරයක් කාමයේ හොයනවා නමුත් සරුවචනන්ත මෙතෙන්දි පෙන්වන්න හදන්නේ ඒ කාම දුකටපත් වෙච්ච මනසක් අස්වසාලන්ඩ දුකටපත් වෙච්ච මනසකට නිස්සරණයක් වශයෙන් දුකටපත් වෙච්ච මනසකට බේතක් වශයෙන් කාමෙන් තොර බේතක් කාමෙන් තොර තැනක් ඉතින් ඒක පෙන්වීම සඳහා සරුවචනාංශයේ දීර්ඝ ගමනක් කන ගහගෙන යනවා යන ගහන ඇවිල්ලා ලෝකයා සාමාන්‍යයෙන් කරන්නේ අසුතෝතු බික්ක වේ පුතු ජනෝ දුක්ඛාය වේදනාය පුට්ටෝ සමානෝ යම් වෙලාවක මහණෙනි මේ නාසු විරු මෝඩ පෘ탁ජනයා දුකක් ආපු ගමන් ඒ මනුස්සයාගේ ඒ ශාරීරියේ ස්වභාවික ප්‍රතිචාරය තමයි එහෙම නැත්නම් පරිණාමයෙන් අපිට ඇවිල්ලා තියෙන පුරුද්ද තමයි සංසාරයෙන් අපිට ඇවිල්ලා තියෙන ගතිය තමයි සෝචති කිලමති පරිදේවිති උරත්තාලින් කන්දති ශෝක කරනවා අයියෝ ඇයි මට මේ වගේ දුකක් ආවේ කිලමති ක්ලාන්ත වෙලා වැටෙනවා දරා ගන්න බැරුව ඒ වගේම පරිදේවති ඇහැසට අත් දෙක දික් කර කර ආකියෝනවා ආඩපාලි කියනවා <clears throat> කන පින්දම් ගහනවා. එහෙම නැත්නම් උරත් තාලෙන් කන් දෙති අත් දෙක පපුවේ ගහ ගන්නවා මේ වෙච්ච දුකට. ඒ වගේම සම්මුවන් ආපජ්ජති. එයාට තේරෙන්නේ නැතු යන මොනවද කරන්න ඕනේ මොනවද වෙන්න ඕනේ. <clears throat> අසවලාට මේ චාරිත්‍රය කරන්න ඕනේ මේ වෙලාවේ. නැත්නම් ගරු කරලා යුතු එකනට ගරු කරන්න මොනවත් මතක තියෙනවා සම්මෝහයටපත් වෙනවා ඒ නිසා දුහිතයි දුකයි දෙකම ඊටාම වේලිච්ච ගිනට අහුවෙච්ච පඬරලක් වගේ 1000ටපත් වෙච්ච ක්‍රමතේටපත් වෙච්ච තත්ත්වයටපත් වෙනවා මේ තමයි සාමාන්‍ය බුදුබණක් නාහපු බුදුබණක් කල්පනා නොකරපු භාවනා නොකරපු කෙනාගේ හිත අනිවාර්යයෙන්ම ශෝකයක් දුකක් එනකොටම සෝචති එයා ශෝක කරනවා ශෝක කරන්න වෙන මොකක්වත් නිසා නෙවෙයි මෙච්චර දන් දෙන මෙච්චර සිල්ලකින මෙච්චර හොඳ වැඩ කරන මට මොකද මේ ශෝකය ආවේ ඒ වගේම ක්ලමතේටපත් වෙනවා මං කොහොමද මිනිසුන්ට මුණ දෙන්නේ මම මේ කිසි දවසක දුකක් එන්නේ නැතුව ලෙඩක් එන්නේ නැතුව නින්දාවක් එන්නේ නැතුව ඉන්න ගත කරන ජීවිතයක් නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් හිතන්නේ අපේ પરම්පරාවත් එහෙමනේ කිහිව් එකේ මට මේ දුක ආවම මං කොහොමද මිනිසුන්ට මුණ දෙන්නේ ඉතියාට ක්ලමතේකටපත් වෙනවා ආත්ම ක්‍රමතේර තමයි අත්ත කිලමතාන යෝගය කියන හැදලා තියෙන්නේ. තද බල පීඩාකටපත් වෙනවා. පරිදේවති දුක් ගැන විලකී කියනවා. උරත්තාලින් කන්දති පපුය ලෙහි අත්තලලතලා මේ ගොඩ දාපු කැස්බෑවෙක් වාගේ තල තල අඬන්න පටන් අර ගන්නවා. සම්මුවන් ආපජ්ජති මොනවද වෙන්නේ කියලා මතක නැතුව යනවා. ඊට පස්සේ කායික චෛසික දුකටපත් වෙනවා. මට හොඳට මගේ ජීවිතේ මතකයි අප්පච්චිගේ මරණ සිද්ධ වෙච්ච වෙලාවේදී මට කල සිහිය එනවා ආය කලන්ත වෙනවා ආය සිහිය එනවා කලන්ත වෙනවා මට මොන විදියකින්වත් හිතුන්නේ මැරෙන්න දෙන්නම් කියලා. මේ ගොඩ ගන්නවාමයි කියලා තමයි. ඊට පස්සේ යාළුවෝ එනකොට නෑදෑය වෙනකොට මට හරි ලැජ්ජයි මේ වගේ වටින අපච්චි කෙනෙක් මේ වගේ ලෙඩකින් මැරෙන්න දුන්නේ මම දැන් මට වෙච්ච පාඩුව මට වෙන ලැජ්ජාව ඉතින් අර මිනිස්සුගේ මූණ දිහා බල බලා කලන්තය හැදී හැදී වැටෙනවා. ඉතින් ලොකු පුත්‍ර සෙනෙහසක් විදිහට තමයි මේ මිනිස්සුયો දැක්කේ. ඒ වෙලාවේ මාත් දැක්කේ මැරිච්ච අපච්චි වෙනුවෙන් මම ගොඩාක් ශෝක වෙනවා කියලා. නමුත් ඊට පස්සේ ධර්ම සාකච්ඡාට ගියාට පස්සේ එච්චර උගත් කියන්නත් බෑ තාපසයක් කිව්වා අඬන්නේ Tamanට වෙච්ච පාඩුවේ පමණට තමයි කියන්නේ. මට ඊට පස්සේ අඬන්න හිතුණා ආයෙ සැරයක් යකෝ මෙච්චර අඬලේ වෙලා මම මේ මොන පාඩුවටද ඇඬුවේ කියලා. ආඩුව මොකක්වත් නෙවෙයි මේ මගේ ආත්මයට මගේ චරිතයට ගැළපෙන්නේ නැති දෙයක් සිද්ධ වුණ නිසා මට මේ මාන්නෙට අඩුපාඩුයි මගේ. මගේ සක්කාය දිට්ඨියට අඩුපාඩුයි. තෘෂ්ණාවට මට අඩුපාඩුවක් උනේ නැහැ. මොකද අපච්චි ඉච්චර හම්බ කරපු මනුස්සයෙකුත් නෙවෙයි, අලි දිනු මනුස්සයෙකුත් නෙවෙයි. අපච්චි ඉන්නකම් අපිට කිව්වේ උඹලා හම්බ කරන දැනගත්තර පියදම් කරන පරිසම්බයල. ඒක නැත්තම් කවදාකවත් උඹලට හරියන්නේ නැහැ. ඒ නිසා සත්‍යයක්වත් පියදම් කරන්න දෙන්නේ නැහැ. මොන જાතියෙන්වත් දෙන්නේ නැහැ. තියෙන දේ පිරිමහපාලා. හම්බ කරපාලා. වීරංගන පරිසංගය. ඉතින් හරි අමාරු අපච්චිත් එක්ක ඉන්නේ. ඒ නිසා තණ්හාවෙන් මට පාඩුවක් උනේ නැහැ. නමුත් පස්සේ මට තේන්නේ තද බල මානසික පීඩාවක් මට ආවා. මගේ මාන්නයට ගැලපෙන්නේ නැහැ මේ වගේ අපච්චි කෙනෙක් මගේ අද්දේකට මැරෙන්න හදන එක මගේ පෞරුෂත්වයට ගැලපෙන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ මම හොඳට කල්පනා කරගලුවා ඇයි මං එදා එහෙම සෝචති කිලමති පරිදේවති උරත්තාලෙන් කන්දති උනේ කියලා ඉතින් වෙන දන්නේ නැහැ. වෙන මොනවක් කරන්නේ නැහැ. අපච්චි වෙච්චා වෙන මොනව කරන්නේ. ඊට පස්සේ මට තේරෙනවා මේ ලෝකයා එක්ක මේ නාඩගම නටලා මට නම් කවදාවත් වගතුවක් වෙන්නේ නැහැ කියලා මට දුන්න අධ්‍යාපනයක් ඕනෙත් නැහැ මොකක්වත් ඕනේ නැහැ මේකනම් නාඩගම ලෝකේ මට මේ ලෝකේ හොඳ නරක දෙක තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇත්තටම අම්මගේ තිබිච්ච තද බල ගෑනු නුවණ නිසා අම්මට කිව්වා විශ්වවිද්‍යාල ජීවිතේ කඩා ගන්න එපා. මට නෙවෙයි කිව්වේ. යාළුවන්ට කතා කරලා කිව්වා ගෙදර මිනිහා මරන එක මරණයක් දැන් මේ මන් මේ ළමයා අධ්‍යාපනය කඩාගත්තොත් තව මරණයක්. ඒක මට කරන්න බෑ මහත් වෙලා අඬ ගන්න කියලා කොහොම හරි ඉස්කෝ විශ්වවිද්‍යාලයට අඬ ගන්න යන්න කියලා යාළුවන්ට කතා කරලා ඒත් මට තේරුණා මෙතනින් එහාට ජීවිතේ තනි විහිළුවක් කියලා. ඒ මරණයෙන් පස්සේ ඒ මේ ඊට පස්සේ අම්මා මැරිච්ච වෙලාවේදී මං ගිය පැවිද්දෙක් විදියට මුළු ගෙදරම මුළු ගමම බය වුණා මට කලන්ත හැදිලා වැටෙයි මට දැන් මොන විදිහින්වත් බේර ගන්න බැරි වෙයි කියලා. ඥානන් සාන්ත මෙහි යන්න ඉස්සලා කිව්වා පිස්සු කෙලින්න යන්න එපා මාත් වෙනවා මල ගෙදර යන්න මිනිස්සු ඉස්සරහා විහිළු කරන්න යන්න එපා මේ මේ ක්ලමතේටපත් වෙන්න එපා සම්මෝහයටපත් වෙන්න එපයි කිය. ඉතින් සම්මෝහයටපත් වෙන්නේ කියලා නෙවෙයිනේ. මොනවා වෙයිද දන්නේ නැහනේ. එහෙම දිහට කිව්වා උඹ හොඳට ඉසහදාන යන්න ඕනේ සමහරට බණ කියන්නත් වෙයි කියලා. කවදාකවත් බණ කියලා නැහැ. ඊට පස්සේ කෑල්ලක් ලියලක් දුන්නා මෙන්න මේ කටපාඩම් කරන්න ගිහිල්ලා මොනවද කිව්වොත් බණ කියපන් දැන් පිනිගා වාඩිලා ඉන්නකොට මිනිස්සු කැමති නේ පොඩි ආමුරණ කියලා බණ කියන්නේ මම දැන් නා කියවුණාට ඒ කාලේ ඊලන්දාරියා. ඉතින් ගියාට පස්සේ මම වැළුවේ නැහැ කියලා මම මගේ මුණ දිහා හරි ගසලා දිනුනා මහා මායා බිසව වගේ නැත්තම් විහාර මහදේවි වගේ සුදු අන්දලා ඒ උඩරට මැණික කෙනෙක් විදිහට ආභරණක් දාලා අතට නවගුණ වලකුත් දාලා විකාරයක් තිබ්බේ. බලනකොටම මට තේරෙන්න පටන් අරගත්තා එනවා කඩාගෙන. මම පැත්තකටලා කල්පනා කරා දැන් ඔබ තාතිය පිහිටුවන එක. දැන් අප්පච්චිට ඇඬුවා. කරවන හිටිය පැත්තකටලා. මේ මිනිස්සු මයි ළඟට එන්නෙත් නෑ දැන් මම කඩාන වැටේ දැන් කඩාන වැටේ කියලා කවුරුත් එක්ක කතා කරන්න යනකොටම මේක ගහන ඔලුවට මොන විදිහින්වත් දරන්න බෑ. අඩුම කතා ප්‍රමාණයක් කරලා මම පිටත් වෙලා ආවා. එදා මට තේරෙනවා අපච්චි මරනකොට අපච්චිට අම්මට ආදරේ වුණාට මම සායන ප්‍රමාණයට ගලව ගත්තා. මෙහි ආවට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ මෙතන වාඩි වෙලා මේ ලොකු ස්වාමීන් වහන්සේ ආදිමන්ටියක් ඇඬුවා මං හිතන්නේ අම්මා මරන වෙලාවේ. ලොකු සංචාර පස්සේ කොහොමද ඊට පස්සේ මම ගොඩ මොන ප්‍රශ්නයක්වත් නැහැ තාම ඡාම් මල මේ පෝස්ටර් ගහිල්ලක් නැහැ ලවුඩ් ස්පීකර් නැහැ ගමේ ග්‍රාමසේවක මහත්තයා විතරක් කතා කරා ලොකුයි ස්තුති කරා මිනිහ අරන් ගියා මම එහෙම ගෙදරින් ආවයි ඇසේ ලොකු සංඝ කිව්වා එහෙම තමයි නම කෙරෙන්නවා අපි පැවිද්දනේ මාත් හිතින් සම්බන්ධ වෙලා හිටියේ මරණයට කියලා ඉතින් එතෙන්දි මට තේරෙනවා එක ජීවිතයක් ඇතුළත මේ සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මුඛං ආපජ්ජති කියන එක සම්නිකර මේ පරණ තියෙන කෙලෙස් වලින් අබ්බැහියෙන් එන පුරුද්දක් ඒක වෙයි ගම්මු නෑයෝ කැමැත්තෙන් බැලුවට භාවනා කරන්න යන මනුස්සයට වස විලැජ්ජාව. ඒක උනා උනත් විලැජ්ජාව. වෙනව තමයි. වළක්වන්න බෑ. ඒ අපි අර පුරුදු කළා නැති නිසා. ඒ නිසා සරුවචන සඳහන් කළා තියෙනවා ඒක හරියට කියනවා නම් බුදුහාමුදුරන්ගේ ඇහෙන් දකින්නකොට මිනිස්සෙගේ මෙතෙන් තමයි මේ සල්ල සූත්‍රය කියන එකට අර්ථය එන්නේ නැත්නම් නිදර්ශනෙ මතුවෙන්නේ. සේයතාපි භික්කවේ පුරුසං සල්ලං විජ්ජය. මිනිස්සුගේ ඇඟේ උලක් කරනවා කියලා හිතන්නේ කියලා. යම් ආකාරයකට මහණෙනි මිනිස්සුගේ ඇඟේ උලක් කරනොත් ඉතින් ඒක ඉතින් රිදෙනවානේ මොකද අපේ හැමනේ වැඩියෙන්ම සංවේදී ඒක රිදෙනවා. එතකොට ඒ තනම ඒ එනිවිච්ච තනම තවත් තුලක් කරුණා වාගේ තමයි කියලා තියෙනවා. පිටින් දුක් වේදනා කාපුවාම චෛතසික දුක්කුත් එකට එකතු කර ගැනීම. හිතින් අපි තැවෙන්නේ හිත හදලා නැති නිසා. හිත හදලා තියෙනවා නම් අපිට සිද්ධ වෙන්නේ මේ දුක් වේදනාවේ මතුවීම සුඛ වේදනාව නෙවෙයි අදුක්කම සුඛ වේදනාවක් නෙවෙයි මේ දුක්ඛ වේදනාවේ මතුනේ කියලා ඒක දැකගන්න භාවනාවට අරමුණක් කරගන්න කෙනෙකුට හිතේ ඒක වෙනුවෙන් ඇති වෙන සිත් අවුලක් එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවක් මේ දුක මම මාගේ කියා ගැනීමක් නැතුව බලන්න යා බණ අහලා තිනවා. එයා ලෑස්ති වෙනවා. ඒ දුක එන්නේ කියලා නෙවෙයිනේ. පුළුවන් තරම් වෙච්ච වෙලාවක අල්ලගෙන මෙන්න මේකට දුක් වේදනා කියනවා. මේක ආපුවාම මෙන්න මේ කායික වශයෙන් එක්ක කැපිලා කැටිලා එහෙම නැත්නම් ඔය ඥාති විශේෂණයක් වස්තු විශේෂණයක් වෙලා තියෙනවා. නමුත් ඒක හිත තලා ගත්තොත් දෙවෙනි උලත් වදිනවා. දෙවෙනි උල වැදුනොත් ගොඩ ගන්න බෑ. අර පළවෙනි දුක පිටින් එන එකක් බොහෝ විට දෙවෙනි උල ඇතුලෙන් දාගන්න එක. ඒ ඇතුලෙන් දාගන්න එකේ තියෙන අවනම්බුව නැහැදිච්චකම එහෙම නැත්තම් කියන නොදන්න ගතිය අභාවිත මනස ਸਰුවචන්හන්සේ නිකන් විහිළුවට ලක් කරනවා එයා හිතනවා මේ සමාජ යුතුයකමක් විදිහට මම මේ වෙලාවේ අඬන්න ඕනි මම මේ වෙලාවේ විලාප දෙන්න ඕනි මම මේ වෙලාවේ මූණ අට කරගෙන ඉන්න ඕනේ කියලා හිතනවා බුදුන්ස කියනවා මෙන්න මේකටයි මෝඩකම කියලා කියන්නේ උඹ ඔය මිනිසුන්ට මේ ආත්මය ඇඬුවට ගිය ආත්මය ඇඬුවේ වෙන කට්ටියකට මේක මැරලා ගියාට පස්සේ තව එකක් අල්ලන්න ඒකට අඬනවා. දකින් දකින් දේ ඇඬුවට ඔය එකක්වත් උගත් එක කවදාකවත් එන්නේ නැහැ. ඔව්ව එන්නේ ඇවිල්ලා යන බව පෙන්වන්න. අනිත්‍ය පෙන්වන්න. ඒ නිසා ඔක ආපු වෙලාවට දුක් වේදනාවට ආපුවාම ඇඟ දලදඬු වෙන හැටි, සෝචනීය කරන හැටි, ක්‍රමචයටපත් වෙන හැටි බලපං. ඔකට තවත් ගින්දරට ආයේ පිටුරු Tamanට යන්න එපා. චෛතසික දෝමනසේ එකතු කරන්න එපා. නමුත් හිතනද එකතු නොකර ඉන්න කොච්චර භාවනා කළා තියෙනවද කියලා. දුක එනකොට කියලා නෙවෙයි එන්නේ. සෝචනය කරගෙන, ක්‍රමතය කරගෙන, පරිදේව කරගෙන එන්නේ. එනකොට මම මේ දුක් වේදනා දිහා බලන්න ඕනේ. මේ දුක් වේදනාවට මම චෛසික වශයෙන් තැවෙන්න නරකයි. ඒතර බුද්ධ පුත්‍රෙක් වෙන්නේ නැහැ. ඒක බලණ්ඩයි බුදුහාමර දුක්ඛ සත්‍ය ඉස්රායිම තියලා තියෙන්නේ. මේ දුක්ඛ සත්‍ය ජයගත දාසටයි නිරෝධ සත්‍ය තියෙන්නේ. මේ දුක්ඛ සත්‍ය වෙනකොට කාමයේ පිටිපස්සේ ගිහිල්ලා හෝ, අඬලා හෝ, තැවිලා හෝ ප්‍රතික්‍රියා කරලා හෝ කද්දාකත් ගොඩ එන්න බෑ. ඒක මේ ද්වේතාවට වැටෙන දෙයක්. මේට රැඩිකල් වාදීව එහෙම නැත්නම් විප්ලවීය ආකාරයෙන් විනාශ විකල්පයක් හොයන්න නම් මේ දුකේ මුලැමැදාග බලන්න ඕන. ඉතින් ඒ නිසා මම මේ පිළිසෙට මතක් කරන්නේ මෙවැනි බණක් අහලා හිතලා කලින් දුක් වේදනා විඳලා මුලැමැදාග බලලා ඉන්න කෙනෙකුට නම් යම් ප්‍රමාණයකට පුළුවන් වෙයි ඒ දුකක් එනකොට බුදුහාමුදුරු අපිට මේක දිහා බලන්න කියලා තියෙන මෙහෙම නෙවෙයි කියලා හරි කියන්නේ. ඒකෝට සම්මෝහයටපත් වෙන්නේ නැහැ. ක්ලමතේකටපත් වෙන්නේ නැහැ. මොකද දන්නවා මේ දුක නිවන් පෙතක්. අපි පෙළෙන දේ වගේම ඒක නිවන් පෙතක්. මේකේ මුලමදාග දකන් දකින්න පුළුවන් නම් දුක්ඛ සත්‍යයට කෙටි මාර්ගයක් මෙතන තියෙන. දැන් අපි කරන්න හදාන්නේ මොකද්ද? දුක පුළුවන් තරම් ඉක්මනට වෛර කරලා අයින් කරලා ඊට පස්සේ කාමයට යන්නේ. ගිනි අඟුරක් අතින් අතට මාරු කරන එක. මේක දිහා බලන්න නම් මේ දුක පිළිබඳව ලෑස්තිලා ඉන්න ගතියක් තියෙනවා. දුකක් එනකොට ලෑස්ති මනසක් තියෙනවනේ මේකට අප්‍රමාදය කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒ ලෑස්තිලා ඉන්න ගතියට අවදි භාවය කියලා තියෙනවා, ප්‍රබුද්ධ භාවය කියලා තියෙනවා, බුද්ධ භාවය කියන්නේ ඔන්න ඕකට. කවදාකවත් ඉන්නේ නැති දුකක් මට එන්නේ නැහැ. එන්නේ එන්න තියෙන දුකක්. ඒකේ යම් ප්‍රමාණයක් දැනටමත් ඇවිල්ලා තියෙනවා. එතනදිත් අපි සමහර ඒවා දිනලා තියෙනවා නොදැනුවත්ව. සමහර ඒවා පරදිලා තියෙනවා. ඒ දෙකේදී දැනටමත් යම් ප්‍රමාණයක් විඳගෙන තමයි මේ ජීවත් වෙන කිසිම මිනිසෙක් මේ ලෝකේ ඒ දැරීම දරාගෙන මිස නැහැ. එක එක්කත් නැහැ මේ ලෝකේ අපි ඔය හිතන විදිහට සුද්ධ සැප විඳින. දුප්පතුන් නැති ලෝකයක් නැහැ. හැම එකම විඳවනවා. ඒ විඳවන එක දිහා බලන අනිත් එක්කනා හිතනවා අයියෝ යාට ආපු දුක මොකද්ද මට ආපු එකනේ අමාරු කියලා අපි හැම වෙලාවෙදී මේක දිහා බලන්නේ තමන්ගේ මාන්නේ වැඩෙන තාලෙට සක්කාය දිට්ඨිය වැඩෙන තාලට තණ්හා වැඩෙන තාලට නමුත් ඕනම කෙනෙක් එක්ක පපුවට අත ගාලා කතා කරන්න ඔලුවට තට්ටු කරලා විඳින්නේ එකම දුක. කිසිසේත්ම වෙනසක් නැහැ. ඒ නිසා මම මෙතනින් පුංචි කාරණාවක් මතු කරගන්නවා. අපි පුංචි කාලේ හිටියට වැඩිය දැන් යම් ප්‍රමාණයකට අපිට බඩගිනි දුක විඳින්න පුළුවන්. පිපාස දුක විඳින්න පුළුවන්. ගමන් වෙහෙස විඳින්න පුළුවන්. විරාමය එහෙම නැත්නම් හතිය ගමන් මහන්සිය විඳින්න පුළුවන් ඒ විඳීමේ වැඩි වෙච්ච ගතිය කොච්චර වැඩි වෙලා තියෙනවද කියන එක පෘථජ්ජනය දන්නේ මට ඉස්සර වගේ නෙමෙයි දැන් ටිකක් පර වේලක් නැතුනට මට ඉන්න පුළුවන්. මට වතුර ටිකක් නැතුව ටික වෙලාවක් ඉන්න පුළුවන්. බින්දට අඩි 10ක් යනකොට හති වැටෙනවා දැන් අඩි 15ක් 20ක් යන්න පුළුවන්. හැතෙම 10ක් 15ක් යන්න පුළුවන්. එහෙනම් කවුරුහරි ටිකක් ඔය වැරදිලා බැන්නාට ඉවසන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අත පොඩ්ඩක් කැපුණාට ඉවසන්න පුළුවන් කියලා අපි යම් ප්‍රමාණයක මේ වෙනකොටත් දැරීමේ ශක්තියක් වැඩි වෙලා තියෙනවා. මේක තමයි අවුරුදු ගණන් ගත වෙනවා කියන්නේ මේ වයසට යනවා කියන්නේ. අන්න එතනදී මට මට මතක් කරලා දෙන්න ඉඩ දෙන්න ගාන කරපු අයට නැති අයට දෙකොල්ලටම දක්වන්න අපි භාවනාවට වාඩි වුණයි කියන්නේ. භාවනාවට වාඩි වෙලා මම මේ දුක් පිළිබඳව අවබෝධ කරන්නයි හදන්නේ. හැබැයි අපි කායනුපස්සනාව හරහා තමයි යන්නේ. ඒ නිසා මම කියනවා භාවනා මනසිකාරය විදිහට මේ විදිහට අපි ඉඳගෙන ආනාපාන සතියට හිත දානවා. නැත්නම් කායනුපස්සනාවට මනසිකාරය පවත්තන. නැත්නම් අපි ඉස්සරහින් දානවා කායනුපස්සනාව ආනාපාන ඉන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් ඉන්නකොට මේ කකුල් දෙක නමාගෙන ඉන්න නිසා වේදනාව එනවනේ. මඳුරෝ මැස වහනවනේ. එහෙම නැත්නම් කවුරු හරි පොඩ්ඩක් කතා කරනවා, දඟලනවා. මේවා මේවා එනකොට අර කායනුපස්සනාවට බාධායිනේ නැත්නම් ආනාපානට බාධායි. නමුත් අපි දන්නවා ලෝකේ කොහෙවත්ම තැනක් නැහැ මේ සුද්ධ වශයෙන් ආනාපානය කරගෙන යන්න පමණක් පහසුකම් දෙන්න පුළුවන් දෙයක් මේ ලෝකේ නැහැ. අපි උත්සාහ කරනවා භාවනා මධ්‍යස්ථාන සද්ද නැති වෙන්න, එයා කන්ඩිෂන් කරන්න, මැස්සෙක් මදුරෙක් නොඑන්න, කුෂන් ලෝකේ තියෙන ඔක්කොම જાති ගෙනත් දාන්න, එක්කෙනෙකුට අඩි 5 5 ප්‍රමාණයක් දෙන්න ඔක්කොම දෙනවා. දුන්නට මොකද ඔය කය කියන එක වේදනාවකින් තොරව නැහැ. නමුත් භාවනා කරන යෝගාවචරයා වේදනාවක් වේදනාවක් වශයෙන් අඳුනගන්නේ එන එන ඔක්කොම වේදනා නෙවෙයි ඉවසා ගන්න බැරි පුළුවන් මට්ටමින් එහාට ටික විතරයි වේදනා කියන්නේ. විශාල ප්‍රදේශයක් තියෙනවා විඳගෙන චෝදනා නොකරන જાතියක්. විඳ ගන්නව නමුත් අඳුනන්නේ නැති જાතියක් තියෙනවා. ඒක වේදනා ගන්න ගණන් ගන්න අපිව දැනීම කියලා කියනවා. අන්නේ දැනීම ගත්තොත් අපි මේ ඉඳගෙන ඉන්නකොට දැනෙන දැනීම තාම දරන්න පුළුවන්. ආ එහෙනම් ඒක දී ධානපනේ කරන්න. එවනේ වටපිට සද්ද ටිකක් තියෙනවා. හිත යන්නේ නැතුව නෙවෙයි. නමුත් ඒක මැදින් ආනපනේ කරන්න පුළුවන්. එහෙනම් ඒක නගන්න එපා. ඒක දුකක් කරගන්න එපා. හිත කරදර ගන්න එපා. ඒ වගේම හිතවිලි වගේක් එනවා. එකක් දෙකක් එනවා. ඒක තියුණාට ගණන් ගන්න එපා. ඒකේ ධානපනේ නැවත නැවත යන්න පුළුවන් ගණන් ගන්න එපා. මේ විදිහට වේදනාවක්, සද්දයක්, හිතවිල්ලක් මොකක් ආවත් මේක දුක්ඛක්. ආනාපාන ප්‍රේප්‍රේ කරන මනාව කරන ගා දුක. නමුත් මේ දුකේ යම් ප්‍රමාණයක් බුදුන් කිව්වට නෙවෙයි අම්මා අප්පා කිව්වට නෙවෙයි අපි මේ ලෝකේ ජීවත් වෙලා දැනටමත් දරනවා. අන්නේ දරන ප්‍රදේශයේ දුකක් වශයෙන් හිත ගන්නෙ නැහැ. ඒකට ද්වේෂයක් එන්නෙත් නැහැ. ඒක පිළිබඳව අපේ හිත දුක් කරදර ගන්න. ඒක නිසා ඒ ගානක් නැහැ. ඒක නිසා ඒක ගාණක් නැහැ. ඒක අපි කාටවත් චෝදනා කරන්නෙත් නැහැ. මෙන්න මේකේ පුංචි පුංචි වැඩිවීමක් සිද්ධ වෙනවා. දවසට පැය භාවනා කරන මිනිහට වැඩිය දවසට පැය දෙක කරන එකනාගේ තුන කරන එකනාගේ එහෙම පැය දවස් 3 4 5 6 7 කරනකොට මේ දැරීමේ ශක්තියේ යම් ප්‍රමාණයක දියුණුවක් ඇති වෙනවා. බොහෝම හිමීට සිද්ධ වෙනවා. මේකට බය නිසා තමයි කට්ටිය භාවනා මධ්‍යස්ථාන වලට යන්නේ නැත්තේ. නමුත් හොඳට මතක තියාගන්න දැනට භාවනා මධ්‍යස්ථාන වල ඉන්න කට්ටිය ඔය පරිප්පුව කාපු කට්ටිය. ඔය එක්කෙනෙක්වත් උපදින් පවනාකාර වෙලා නැහැ. ඒ ඇත්තෝ ගිහිල්ලා ඉඳගෙන වාඩි වෙලා ඉන්නකොට පේනවා ඉන්න ඔක්කොමලත් නලියන තමයි. ඉන්න ඔක්කොමලත් කමටහන් සුද්ධ කරන සද්ද ඇහෙනවා කියලා කියනවා තමයි. ඉන්න ඔක්කොටමත් වේදනා හිතවිලි තියෙනවා. නමුත් ඒක හරියටම අර තියෙන්නේ කායික නිසා ඇති වෙන දුක් වේදනාවක්ද සද්ද ඇහිම නිසා ඇති වෙන දුක් වේදනාවක්ද හිතවිලි ගැන දුක් වේදනාවද කියලා බැලුවොත් තව පැත්තක් වෙන්න තයි යම් කිසි කෙනෙක් හිතනද හිතවිලි නිසා දුක් වේදනා යා කතා කරනවා නම් භාවනා කමට සුද්ධ කරනකොට ඒ මනසට කායික දුක් ගණන් ගන්න නැහැ මනසයා. ශබ්ද ගණන් ගන්නෙත් එයාට ප්‍රශ්නේ තියෙන්නේ හිතවිලි විතරයි. තව කෙනෙක් ඉන්නවා ඉඳගෙන ඉන්නම බෑ. කකුල් දෙක තියෙනවා. ඒ මනසට හිතවිලි ප්‍රශ්නයක් නැහැ. ශබ්ද ප්‍රශ්නයක් නැහැ. තව කෙනෙක් ඉන්න ඔර්ලෝසු ටික් ටික් ගන්නවත් ඇහෙන්න බෑ. ශබ්දමයි. වෙන මොකක්ක ප්‍රශ්න නැහැ. එයාට කායික වේදනා ප්‍රශ්න නැහැ. ඒකෝට පේනවා එකක් ඇල්ලුවා අල්ලන්නේ නැති තුනක් දෙකක් තියෙනවා. ඒ යම් තැනකදී වේදනාව මට මේක දරා ගන්න බෑයි කියලා කිව්වත් අපි සද්ද ඇහෙන එකනා සද්ද පිළිබඳ චෝදනා කරන්නේ හැම සද්දෙටම යම් මට්ටමකින් ඉහළ ගියාම. අන්නේ මට්ටමෙන් පල්ලෙහා තියෙන සද්ද වේදනා හිතවිලි දුක් ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ බොහෝම ගැඹුරකින් බොහෝම ගැඹුරු සමීකරණයකින් පෙන්ලා දෙනවා ආනන්ද හඳුරන්ට ආනන්ද යේහි ආකාරේ යේහි ලිංගේ යේහි නිමිත්තේ යේහි උද්දේශේහි නාමකායස්ස පඤ්ඤත්තං හෝති අපි මේ වේදනාව කියන කරගන්න දුක් වේදනා යම් ආකාරයක් තියෙනවා ඒ වේදනාව දෙන ආකාර තියෙනවා ඒකේ ලකුණක් තියෙනවා යම් යම් ලකුණු මේ ශබ්ද දුකක් වේදනා දුකක් හිතවිලි දුක කාදීනේ කියලා ලකුණුත් තියෙනවා. නිමිත්තක් කියනවා යා. නිමිත්ත ශබ්ද නම් කන හූරනවා. වේදනා නම් දණි එකක් වොන්දේනවා. හිතවිලි නම් ඉසකක් වොන්දේනවා. මේ විදිහට යා නිමිටි කරනවා තැන් තැන්වල. ಉದ್ದೇಶයයි අපි එකට නම් කියනවා මේ කයට උලක් කැණේ නිසා දණි ආපු වේදනාව. මේ සද්දයක් කන හුරු පීරිගාපු නිසා කනේ ආපු වේදනාව. මේ හිතවිල්ලක් ආපු නිසා හිතට ආපු වේදනාව කියලා අරකට සද්ද වේදනා, හිතවිලි වේදනා, කායික වේදනා කියලා මේවට අපි උදේශනවා කට්ටියක දෙච්චාම නම් කරනවා මොකක් හරි එකේ බුදුහාර කියන යම් නමක් පවනවනා නම් දුක්ඛ වේදනා කියලා ලෝකයා සම්මත කරගත්ත නමක් මොන හරි ආකාරයකින් හරි මොන හරි ලිංගයකින් හරි මොන හරි නිමිත්තකින් හරි මොන හරි නමකින් දක්වනවා නම් ඒ නිමිටි ආකාර ලිංග නැති කල්ලි එහෙම නම් කිරීමක් ලෝකයා කරන්නේ නැහැ මේ මනුස්සයාට සද්ද ඇහෙනවා. මේ මනුස්සයා ඒකෙන් ආකාර හොයන්න යන්නෙත් නෑ. ඒකේ ලිංගයක් ගන්නෙත් නෑ. මේ මනුස්සයා නිමිත්තක් ගන්නෙ නෑ. නමක් කරන්නේ නෑ. මොකද එයාට ප්‍රශ්න තියෙන්නේ කයේ වේදනාව. ඒ නිසා එයාට ඇහෙන සද්ද වලින් ලිංගයක් ආකාරයක් නමක් මොනවත් දෙයක් ගන්න. ඒ නිසා එයා ඒක කමඨාංශෝතකට කියන්නේවත් නෑ. මට සද්දෙන් කරදරයක් ආවයි කියලා. ඇත්තට සද්ද නොතිබුණා නෙවෙයි. එයා ඒකෙන් දුක් කරදර ගත්තේ නෑ. අන්නේ දුක් කරදර ගන්නෙ නැති කොටහක් හැම මිනිස්සයා ළඟම ප්‍රශංසනීය මට්ටමක් තියෙනවා. හැම කෙනෙක්ගේ ඉවසීමේ මට්ටමක් තියෙනවා. ඉද්දෙන දෙයක් තියෙනකොට ඉද්දෙන් නැති ගොඩාක් ගණන් ගන්න නැතුව යනවා. මේ ගණන් ගන්න නැති එකන ඒ දේ ඒක ගණන් ගත්තේ නැතුනට වෙන කෙනෙකුට ඒක ඉසේකක් වෙන තරම කරදරයි. ඉතින් බුද්ධ ඥානද කියනවා අපි නම් කරන්නේ ශබ්ද කරදරක විමිනිය කියලා ශබ්දේ නම් කරන ආකාරවලින් ලිංග වලින් නිමිති වලින් ආකාර වලින් උද්දේශ වලින්. නමුත් මේ මිනිසයා වේදනාව ගැන කායික වේදනා ගැන හිතුවිලි ගැන කතා කරන්නේ නැහැ. හිතුවිලි වේදනා ගැන කතා කරන එක නම් සද්ද ගැන කතා කරන්නේ නැහැ. මේ නිසා පුද්ගල ભેදේදී බලන්න පුළුවන්. Tamange උදේ ඉඳලා හැන්ද යනකම් බහනා පරියන්ක තියා බලනකොට බලන්න පුළුවන්. යම් වෙලාවකට අපි යමක් උකහා ගන්නෙ. ඒක ඇවිල්ලා අපිට කුප්පන වෙලාවට, ඉද්දන වෙලාවට, රිද්දන වෙලාවට එතනින් එහාට තමයි මේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කණු කණු ඉවසන්න බැරි විදිහට අපි ඒක දුකක් කරගන්නේ. දුක් කරදර ගන්නේ අපිට ආවේනික ක්‍රමයට මිසක් පරිසරයේ තියෙන ඔක්කොම අපිට දුක් කරදර නෙවෙයි. ඒ නිසා භාවනා ගොඩක්කල් කරන්න වෙයි. ගොඩක්කල් බණහඬ වෙයි. ගොඩක්කල් මේක හිතට දාලා බලන්න වෙයි. මම භාවනා කරනකොට මට වැඩියෙන්ම කරදර කරන්න හිතවිල්ලක්ද වේදනාවක්ද සද්දයක්ද නැත්නම් මට ආනපනෙ වැඩිලා ඉන්න පුළුවන්ද කියලා. කවුරු හරි හිතනවාද මෙතන ඒ දේ භාවනා කළා තමන්ම අල්ලගත්තේ නැත්තම් ඒ මනුස්සයාට භාවනා කරනකොට දුක් දෙන්නේ මොකද්ද කියලා අල්ලන්න පුළුවන් දොස්තර කෙනෙක් මේ ලෝකේ ඉන්නවයි කියලා. යන්ත්‍රයක් මේ ලෝකේ තියෙනවයි කියලා. සූත්‍රයක් තියෙනවා කියලා සමීකරණයක් තියෙනවා කියලා බුදුහාම කරා මේ ටිකවත් තොපි කිරුවේ නැත්තම් මැරෙන්න ඉස්සර වෙලා මම මොකද කරන්නේ? මේ ක්‍රමයක් තියලා තිනවා ආනපාන දාලා බලපන් බැලුවට පස්සේ ඔන්න ඌට ඉද්දෙන තැනක් තියෙනවා. කුප්පණ තැනක් තියෙනවා. රිදෙන තැනක් තියෙනවා. එකෙකුට සාත්ත, එකෙකුට වේදනා, එකෙකුට හිතවිලි. ඒකේ මේ මනුස්සයාට භාවනා කරන්නලා කට උත්තරකින් ගන්නෙ නැතුව උත්තරයක් හොයන්න හම්බ වෙන්නේ නැහැ. ගුරුවරට උදව් කරන්න හම්බ වෙන්නේ නැහැ. බුදුබණ තියේ ත්‍රිපිටකේ 84000ක් ඔකට හඳුන් කුරුපත්තු කළා හරියන්නේ නැහැ. බුදු පිළිමයට වැන්දට හරියන්නේ නැහැ. පොඩ්ඩක් වාඩි වෙලා බලන්න ඕනේ. ආනාපාන වගේ පොදු දෙයකට දාලා මට ඉද්දෙන්නේ කොතනද? කිප්පෙන්නේ කොතනද? අපි හිතමු ඉද්දෙන සද්දකින් කියලා. මම මේ බණෙන් පෙන්ලා දෙන්න හදන්නේ සද්දෙන් ඉද්දෙන එකට හිතවිලි වලින් කරදරයක් වෙන්නේ නැහැ. වේදනාව වලින් කරදරයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ දෙකෙන් ඌ සතුටු වෙන්න දන්නේ නැත්තේ මොකද්ද? දන්නේ නැති ඇයි බුදුහාමර කියනවා යේහි ආකාරයේ යේහි ලිංගේ යේහි නිමිත්තේ යේහි උද්දේශේහි නාමකාරත පඤ්ඤත්තං හෝති තේසු ආකාරේ තේසු ලිංගේසු තේසු නිමිත්තේ තේසු උද්දේශේහි නාමකායස්ස පටික සම්පත්තං නොහෝති ඒක ඇවිල්ලා කුප්පන්නේ නාමකය මොකද නාමකය කිපිලා තියෙන දැනට බං සද්දෙට වේදනාව හිතවිලි ආවට පස්සේ ගණන් ගන්න. ඉතින් එතෙන් නිවන් දැකලා නෙදී. එතන මේ වේදනාව දිනවල නෙදී. මේකෙන් පේන්න තියෙනවා දැනටමත් අපි තුන් පැත්තකින් වේදනාව තියෙන්න පුළුවන් ලෝකේ එකකට කතා කරනවා කියලා කියන්නේ දෙකකින් දිනනවා. අපි දන්නේ නැහනේ. අපි දැනගත්තට ඒක වචනෙන් කියන්න තේරෙන්නෙත් නැහනේ. කොහොමද මේ දිනිල දිනුවේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා උඹ ඒක නම් කරන්නේවත් නැහැ. මොකද නම් කරන්නේ නැත්තේ? ඒකේ ලිංගය, ඒකේ ආකාරය, ඒකේ නිමිත්ත, ඒකේ ಉದ್ದೇಶය උඹ ගණන් ගන්න. මොකද උඹ එකට යෙල්ලිලා ඉවරයි දැන්. එකක ඉල්ලනකොට උඹ දන්නේ තව දෙකකින් උඹ ගැලවිලා. ඊට පස්සේ එල්ලිච් එක පැත්තක දෙවිචාර ගැලවිච් එකේ මූල ධර්ම ගනී. අරගෙන බලපං වෙන කෙනෙකුට වේදනාව සද්දයක් කරදරයක් කරන ඔබට ඒ වෙලාව කරදර නැහැ මොකද ඔබ හිත වේදනාවට සමා වෙන කරද මේ සද්දයකට කරදර වෙලා සද්දට කරදර වෙච්ච නිසා හිතවිල්ලකට වේදනාවටම කරදර වෙන හිතක් නැහැ ඔබට. එතනදී මොකද වෙලා තියෙන්නේ? ඒ වේදනාව ඒ සද්දේ ලිංගයක්වත් ආකාරයක්වත් නිමිත්තක්වත් උද්දේශයක්වත් නම් කරලවත් නැහැ. ඒ වාගේම ਸਰවඥාන්සේ සඳහන් කර තිනවා යම් ආකාරයකින් යම් ලිමිට් එකකින් යම් ලිංගිකකින් යම් ಉದ್ದೇಶයකින් පටිඝ සම්පස්සයක් පැනවෙනවා නම් ඒ කියන්නේ ඇඟට දැනෙන ස්පර්ශයක් සිද්ධ වෙනවා නම් ස්පර්ශයක් සිද්ධ වෙනවා නම් ඒ ආකාරයේ ඒ ලිංගේ ඒ නිමිති ඒ ಉದ್ದೇಶ නැති උන්ට ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. ඒ කියන්නේ සද්දෙට උද්දී ඉද්දිලා කරදරේ වෙලා හිත කරදරලා ගන්න එකනට කය වේදනාව ඇවිල්ලා මේ අනිනෝ. වේදනාව දෙනවා. නමුත් එයා ඒකේ ආකාරයක්, ලිංගයක්, නිමිත්තක්, ಉದ್ದೇಶයක් මොකුත් ගන්න තියෙන හැප්පෙන ගතියක්, පිච්චෙන ගතියක් තියෙන බවවත් ස්පර්ශයවත් සිද්ධ වුණාට මෙන්සේ චෝදනා කරන්නේත් නැහැ. ඇත්තටම හිත වෙන්නේත් නැහැ. ඒක නිසා යම් කිසි වෙලාවක භාවනා කරන තමන්ගේ ආනපන කරන්නේ ආනපන හිත පිට ගිහිල්ලා මොකද වෙවිලා තියෙන අපි කරන මේ වෙලාවේ සද්දයක් සද්දයකට ඉන්න වෙලාවදී මනස සද්දේ ඉන්නකොටම සද්දෙට නැද්දකේ විතරක් මෙච්චර දුර ඇවිල්ලා මෙතන සද්ද වෙනවනේ කියලා සද්දෙත් එක්ක හැප්පිලා හිතන රක් කරගන්න වෙනුවට මේ වෙලාවේ කයේ වේදනාවක් නැද්ද? හිතවිලි නැද්ද? බලනකොට තියෙනවා. ඒව හැප්පෙන්නේ නැහැ. හැප්පෙන්නේ නැත්නම් මොකද හිතේ ඒව ගණන් ගන්න නැහැ. හිතේ යෙදිලා නැහැ. හිතේ ඒකේ ආකාර ගන්න නැහැ, ලිංග ගන්න නැහැ, නිමිත්තක් ගන්න නැහැ, ಉದ್ದೇಶ ගන්න නැහැ. ඒ නිසා පටික සම්පස්සයක් නැහැ. ඇත්තට පටික සම්පස්සයක් තියෙනවා. කවුරුත් නඩුවක් දාලා නැහැ. ඒ නිසා උසාවියේ ඒක ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ඒකෙන් නිවන් දැකලා. ඒ නිසා බුදුහාම කියනවා යම් ආකාරයකින් යම් ලිංගිකින් යම් නිමිත්තකින් යම් ಉದ್ದೇಶයකින් නාමකාය නම මේ වේදනාව කියන නම ඇතිකරන්න තරම් පටිගයක් සිද්ධ වෙන්නේ නැත්නම් පටිගයක් ඇතිකරන තරම් නම් කරන දේකුත් ඇත්තේ නැත්නම් ඒ දේෙන් ඒ මනුස්සයා මිදහස්. ඒ නිසා අපි වේදනාවකින් විඳින මනුස්සයා ධර්මානුකූලව කල්පනා කරලා බැලුවොත් දැන් මේ වේදනාව විඳින්නේ සද්දෙට. ඒතකොට ඉමසර කායික වේදනාව වලින් අවශ්‍ය නිදහස්. හිතවිලි වේදනාව වලින් නිදහස්. මෙන්න මේ විදිහට බැලුවොත් එහෙම දන්න දුක, දන්න පීඩාව, දන්න ඉද්දෙන ගතිය, දන්න කුප්පන ගතිය, දන්න විවේකේ නැති වෙන තැන, දන්න හුදකලාව නැති වෙන තැන දිහා ධර්මානුකූලව බැලුවොත් මේ එකක් කරදර කරනකොට දෙකකින් නිදහස් වෙලා අඩු ගන්න තියෙනවා. මේ කරදර කරන එකත් කරදර කරන්නේ යම් මට්ටමක ඉහළට ගියාම විතරයි. ඊට පල්ලෙය මට්ටමේදී කරදර නෑ අපිට. කරදර නැතිකම නෙවෙයි අපේ හිත ගණන් ගන්නෑ. අපේ හිත දැනනවත් පුරුදු වෙලා තියෙන දැරීමේ යම් ශක්තියක් තියෙනවා. අපි මේක සමාදම් වෙන්නේ නෑනේ. අපි හැමදාම දුක් කරදර ගණ ගන්නවා නේ වාඩි වෙන්න ගිය ගමන් මට සද්දෙමනේ කරදරේ මොන විදියෙන්වත් කරන්න බෑනේ සද්ද නැතනක් ලෝකේ කොහෙද තියෙන්නේ කියලා හැමතැනම ඇවිදිනවා. ඇත්තට මේ යක්ෂයාමයි සද්දේ. මෙයා කමයි කතා කරන්නේ තමයි සද්දේ. කතා නොකර ඉන්න බෑ. නමුත් වේදනාව ගැන කතා කරන මනුස්සය කියන ඉඳ ගන්නම බෑ. කකුල් දෙකේ තුතාව. ඉතින් කොට්ටයක් උඩ අනේ පිස්සු කතා කරන කොට්ටේකවත් ඉන්න බෑ. එහෙනම් කොහොමද ඉන්නේ? එතකොට උඩ බිම්බල්. කොතන හරි මන්ට ඉන්න එපා ඈ. ගොහේ හිටියත්. ඉතින් ඒ වුණොට භාවනා හිට ගත්තා මොකද වෙන්නේ? ආයෙ කෙනෙක් කියනවා හිතවිලි එනවා. මේ හැම දෙයකම චෝදනා කරාට ඒ චෝදනාව පොඩ්ඩක් විග්‍රහ කරන ධර්මානුකූලව මේ චෝදනාවක් කරන තව චෝදනා දෙකක් නොගණ්ඩ කාරණා යෙදිලා ඉවරයි. මේ චෝදනාවෙත් චෝදනාව වෙන්නේ යම් මට්ටමකින් එහාට අපේ හිත සංඥාව යම් මට්ටමකින් එහාට ගියාට පස්සේ ඒ සංඥාවට අහුවෙන්න ඉස්සරහා කොටස කාලානුරූපව වැඩිවීමක් කොහොමද සිද්ධ වෙනවා. ආනේ එතන දිහා යම් කිසි කෙනෙක් සැලකිල්ලෙන් බලන්න ගත්තොත් භාවනා කරන්න පරියන්කේ ඉන්න තරම් ඔය කිසිම එදිනදා වැඩකින් මේ කියන මූල ධර්මයට ආවැඩිලා සිද්ධ වෙන්නේ නිසා භාවනා කරන්න කරන්න යා පොත් බැීමක් කරනවා. මම කරන්නේ ආනාපානේ. මට ආනාපාන දෙක තුනක් කරන සාද්දයක් ඇහෙනවා. වේදනාවක් දැනෙනවා. හිතවිල්ලක් එනවා. බොහෝ වෙලා භාවනා කරනකොට වැඩියෙන් කරදර කරන හිතවිල්ල නැත්නම් වෙන කෙනෙක් කියයි සද්දේ වෙන කෙනෙක් වේදනා මේ එක එකක් ගුරුවරයාට වාර්තා කරනකොට ගුරුවරයා කියනවා ආ හිතවිලි එනවනම් ඔයා මෙන්න මේ දොළ බෙදෙනිය දෙන්න එතකොට යකා යනවා යකා යනවම නෙවෙයි අඩු වෙනවා සද්ද එනකොට මේක කරන්න. හිතුවේ මේ. එතකොට මෙයාගේ වෙන්නේ චෝදනා කරන්න එයාගේ තියෙන ඒ කඩයිම් සීමාව, දැරීමේ සීමාව, අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන සීමාව ටික ටික ටික ටික මෝරනවා. ඒකට කියනවා ප්‍රතිශක්තිය කියලා. ඒකට කියනවා තපස කියලා. ඒකට කියනවා අපි නොදැරීම නොසැලෙන ගතිය කියලා බුදුන්සු ලස්සන වචන පාවිච්චි කරන තාදී ගුණය කියලා කියනවා. අවිරුද්ධ ප්‍රතිපදාව කියලා කියනවා. සාමීචි ප්‍රතිපන්න කියලා කියනවා. අරණ ප්‍රතිපදාව කියනවා. එnde end end end අර චෝදනා නොකර ඉන්න ගතිය. චෝදනා කරන්න කාරණා නැතුව නෙවෙයි. එයා දන්න චෝදනා කරපුවාම වෙන තවත් මිනිස්සෙක් ඇවිස්සෙනවා. මගේ හිතත් පටිගෙට දුවනවා. ඒ නිසා මම චෝදනා නොකර දරාගෙන කාගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් මේ ගැන කතා කරනකොට අපි අපි ඊවසීමේ ශක්තිය උරගා බලන જાතියක් නම් හැම පිරිමියෙක්ම ගෑණියෙකුට පරාදයි කියලා කියලා තියෙනවා. කවදාකවත් බෑ කියලා කියන පිරිමියෙකුට ගෑණියෙක් තරම් දරන්න. ගෑණියක් ඒ තරම් දුකක් තරගෙන තමයි පවුලක් කන්නේ. ගෑණියෙක් දරුවෙක් වදනකොට පිරිමියෙක්ගේ අතක කකුලක ඇට 17ක් එක සැරේ කන්න තරම් වේදනාවක් වෙනවා. කවදාකවත් කෙන්දිරි ගාන පිරිමි අහලවත් තියෙනවද? වදන්න ගියාම කෙන්දිරි ගානක ගෑනු ඇහෙන්න නෙමෙයි කරන්නේ. ඒකල ඊගාදරේ ආයෙත් ළමෙක් හම්බෙනවා. ඔක ඔච්චර වේදනාවක් දෙවිල්ලා මේ හම්බෙන්න බෑනේ. නමුත් ආයෙත් දරුවෝ බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වීම හරහා තමයි මේ සංසාරය නිසා දරන්න බැරි කමක් නැහැ. අපේ සිංහලයේ කියනවා නම් මේ කිඹුලා කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කටුව ඇවිසෙනකොට ඉවසන්න බැරි මොකද අපේ මාන්නේ නිසා. අපේ සක්කාය දිට්ඨිය නිසා. අපේ තණ්හාව නිසා. අපි ඒකට බලන්න ඕනේ ඒකට අපි කුප්පනකොට කොච්චර දේවල් ඉවසගෙනද අපි මේකට මේ කිපිලා තියෙන්නේ. ඒ ඉවසන පැත්ත බැලුවොත් සංසාරේ අපි කරපු පින් අපි සංසාරේ ගෙන අපු මේ ඉවසීමේ ශක්තිය වේදනාව ගැන චෝදනා කරන මනුස්සයා තුළ සද්දට හිතවිලි වලට චෝදනා නැහැ. හිතවිලි වලට චෝදනා කරන මනුස්සයා තුළ සද්ද වේදනාව වලට චෝදනා නැහැ. ඒ මනුස්සයා දන්නේ නැහැ. ඉතින් මේ මනුස්සයා හැමදාම අර චෝදනා කරන එක අල්ලන්නේ ඒක හදලා දෙනකන් මැරෙන්න ගන්න ගුරුවරයා මොකද කරන්නේ? හරි. උඹට කොතෙන්ට යනකොට වේදනාව මේ සද්ද වේදනාවක් වෙන්නේ. ඒකේ වේදනාවමයිනවා සද්දමයින ඒකකෝලේ ආ මේ 100ට මෙච්චරක් වැඩි වුණාට පස්සේ ඊට පල්ලෙහා තියෙනවට මොකද වෙලා තියෙන්නේ ඒකෙත් චෝදනා නැහැ ප්‍රශ්නකුත් නැහැ කෙලෙසුත් නැහැ අෂ්ටලෝක ධර්ම කම්පා වීම එතන සිද්ධ වෙලා තියෙනවා මෙයාට තියෙනවා මම මෙතනදී කිපෙන જાති කුප්පේක් මෙතන සැලෙන જાති දුර්වලෙක් මෙතන සැලෙන මට්ටමේ භාවනා මනසක් හදපු නැති එකෙක් අභාවිත මනසක් අභාවිත හිතක් ඒ නිසා මම අනිත් දවසේ මෙතෙන්ට එනකොට මේකක් දරාගෙන ආනපාන කරන්න පුළුවන් නම් චෝදනා නොකර කාගෙන යන්න තියෙන මෙන්න මේ ඊවසර ගතිය වේදනාවක් තියේදී සෝදකලා වෙන ගතිය දුක් වේදනාවක් තියේදී සෝදකලා වෙන ගතිය විස්රාම වෙන ගතිය විවේක වෙන ගතිය බැලුවොත් නිවන් දැකලා ඉන්නවා වාගේ තේරෙයි අපිට අලුතෙන් නිවන් දකින්න දෙයක් නැහැ මේ බණ ටික කෙලින් කරගන්න ඕන ඍජු කරගන්න ඕන අෂ්ටෝක ධර්මයේ ධර්ම ටික කෙලින් කරගත්තට පස්සේ වෙනවා මීට වැඩි ඉවසීමක් අපිට ගත හැබැයි මේ ඉවසන්නේ දෙයියන්ගේ නාමයට මතක තියන්න සල්ලි වලට නෙවෙයි ලාභෙට නෙවෙයි සත්කාරෙට නෙවෙයි සම්මානෙට නෙවෙයි නිවන සඳහාමයි ඊයින් එහාට ගිහිල්ලා මේ ඉවසන ඉවසිල්ල මේ ඔක්කොම ඉවසලා තියෙනවා ඒවා තුච්චයි පාහරයි නිහිනයි අසුචි කියලා බුදුහාමුදුරු කියනවා. සල්ලි වෙනුවෙන් ඉවසන ඉවසිල්ල අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. අර්ථ ශාස්ත්‍ර වෙනුවෙන් මිනිස්සු අද නොවිදිනා දුකක් නෑ ඒක අසුචි වැඩක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ බුදුහාමුදුරුවෝ අපිට පෙන්ලා දෙන්නේ ඒකෙන් උනත් ඉවසලා හැදිච්ච බිස්නස් කාර්යයට කියනවා ඔය ඉවසීල ආයෝජනය කරපන් නිවනට. ඔක ආයෝජනය කරපන් සතියට. ඔක ආයෝජනය කරපන් ආනාපාන සතියට. ඔබ මරුණත් ඊගාවාත්මයට ප්‍රයෝජනයක් තියෙනවා. මේ සල්ලි නම් නරා දුකක් දෙයි. මේ ලාභේ නම් මේ සත්කාර නම් මේ සම්මාන නම් මේ සිලෝකේ නම් ඔක බුදු කෙනෙක් කියන්න ඕනේ. ඕක ආර්මේනදී. අපි ඒක හරවන්න ඕනේ. දුක් වේදනාවක් ආපුවාම මේ ආපු දුක් වේදනා හොඳට වෙන් කරලා ගන්න ඕනේ මේක සද්දකින් ඩාවේ වේදනාවකින් ඩාවේ හිතවිල්ලකින් ඩාවේ ඒ හිතවිල්ල සද්ද එනකොට අනික් කිව්ව දැන් මට සාහනයක් නේද මේක නම් ඉද්දනව නේද මේකෙත් ඇත්තටම යම් මට්ටමක් පැන්නට පස්සේ නේද මට කරදරයක් තියෙන්නේ එතෙන්ට එනකම් මයි ළඟ නෑ නේද මේ මේකට චෝදනා කරන ගතිය මට මේකත් තව චිත්තක්ෂණයක් තව ආස්වාසයක් දුර, තව ප්‍රස්වාසයක් දුර ඉවසන්න පුළුවන්ද කියලා බැලුවොත් රබර් එකක් අදිනා වගේ, හමක් පදම් කරනවා වගේ පුදුමාකාර ශක්තියක් මේකේ තියෙනවා. අපේ අම්මා තාත්තා අපිට කවදාකවත් මේක කියලා දෙයි කියලා හීනකින්වත් හිතෙනවා. අපේ ඉස්කෝලේ ඉන්න ගුරුවරයෙකුට මේ වගේ දෙයක් කියන්න පුළුවන් පෞරුෂත්වයක් තියෙනවා කියලා හීනකින්වත් හිතනවා. අපේ රාජ්‍ය නායකයෙක් අපිට කවදාකවත් රාජ්‍ය තාන්ත්‍රික පාර්ලිමේන්තු කතාවකදී මෙහෙම එකක් කියයි කියලා හිතනවා. අඩු ගානේ හාමුදුර කෙනෙක් කියයි. ඒක නිසා මිත්‍රායි බුදුහාමුදුරුව අපිට කතා කරලා කියන උඹලා දරුවනේ දැනටමත් ඉවසලා ඉන්නේ. එවිස්සෙන දේවල් සමාදන් වෙන්න යන්න එපා. ඉවසන දේ සමාදන් වෙලා මේ ඇවිස්සෙන මිනිස්සු අතර චෝදනා නොකර හිටපල්ලා. අයිතිවාසිකම් ඉල්ලන්නේ නැතුව හිටපල්ලා. දැන් ඔය චීනකම් පොඩ පොඩ පොඩ පොඩ දිනු කරන්නම් ආනාපානේ අලවංගුවක් වාගේ, වාංගුවක් වාගේ, නිමිත්තක් වාගේ, අරමුණක් වාගේ දිනු කරගෙන ඔය කොඩි ගහයටත් ටිකක් භාවනා කරපල්ලා. වෙන්දගම් පොළවේ ටිකක් භවනා කරපල්ලා. ඔකට ඔක්කොම සමනලයට අතු නැමුණා වගේ සියල්ල ලැබෙනකන් හිතුවත් අපිට කවදාකවත් භවනා කරන්න හම්බ වෙන්නේ මේ විදිහට වේදනා චෛතසිකේදී දුක්ඛ වේදනා දිහා බලනවනම් ඒ මනුස්සයා තේරුම් ගන්නවා මේ දුක්ඛ වේදනාව හරහම පතුරු ගහලා බැලුවොත් විසිතුරු කරලා බැලුවොත් විග්‍රහ කරලා බැලුවොත් Taman දැනටමත් වඩන ලද යම් යම් තපෝගුණ සමහරට සල්ලි වෙනුවෙන් වඩන ලද තපෝගුණ දරුවන් වෙනුවෙන් වඩන ලද තපෝගුණ ලාභ සත්කාර වෙනුවෙන් වඩන ලද තපෝගුණ ඉවසීමේ ශක්තිය ආනාපාන සතියේට ආයෝජනය කරපු දවසේ Taman බ්‍රහ්ම මණ්ඩලයකට එකතු වෙනවා දේව මණ්ඩලයකට එකතු වුණා වගේ ආර්ය මණ්ඩලයකට එකතු වුණා වගේ සංඝ මණ්ඩලයකට එකතු වුණා වගේ සිල්වත් මණ්ඩලයකට එකතු වුණා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා සමාජිකත්වේ. ඒක මේ අවුරුදු 2600ක් පරණුනායි කියලා මලකඩ කාලා නැහැ. මලකට කාලා තියෙන අපේ මොළ ධාතුව. මේක දන්නේ නැති නිසා අපි මේ ඉවසන්නේ නැත්තේ මේ අපි හිතන පෞරුෂත්වයට ගැලපෙන්නේ නැහැ කියලා. අපි නෝ අපේ පවුලේ නම්බුවට ගැලපෙන්නේ. පිරිමි කරන ගැලපෙන්නේ. බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට රජපැටියෙක් මේ ගිහිගේ අතහැරලා ගිහිල්ලා බඩාත ගන්නකොට පිටාත ගෑවෙන තරමටනකම් බඩ බොක්ක වෙහිලා තියෙනවා. ආම වාතයේ ගහනකොට වරපටක් දාලා ඔළුවට කරකවන්න තිරින්ග කරන්න වගේ පුපුරු ගහන්න හදලා තියෙනවා. ගීරි කපන කැත්තකින් බඩ කපන්න වගේ හිතා ගන්න බඩ පොත්ත ඇලවෙනකන් යනකොට කොච්චර ආමවාතේ ඉන්න ඕනද කියලා. ඒ චේති කාගෙන ඉන්නකොට දරා ගන්න පිට කලන්ත හිටලා වැටෙනවා. ඇටසැකිල්ලක් කියලා එතෙන් ආපු ගොපල දරුවා ඇඟට හුජ්ජ කරනවා. මොන විදියෙන්වත් ලකුණක් නැහැ පණ තියෙන බවට. හොඳට මතකයි කියලා තියෙන එක තැනක එක සාහිත්‍ය ග්‍රන්ථයක හොඳටම කලන්ත හැදිලා තියෙද්දි පොඩි එළුව බලාගෙන ගෝපාලනේ අජපාලකේ එලිච්චගේ තන මේ තන මුරුල්ලම් මිරිකලා කිරිපාරක් විද්දලු කටට. ඒක තොල ගාන කොටල නැගිට්ටේ ඒකේ තෙතටයි ඒකේ තියෙන පැනේ රස්නියටයි ඒකේ තියෙන ආහාරයටයි. බලනකොට කොල්ල විහිළු කරනවලු ඒකේ කැවිලා කනට අනිනවලු ඒකේ කැවිලා අරගමේ කනිනවලු මේ මැරිච්ච මිනිහක් කියලා. එකෙක් විතරක් තන බීරකින් කිරි ටිකක් දීලා තියෙනවා. ඉතින් මෙව්ව විඳලානේ බුදුහාමුදුරෝ කියන්නේ එහෙම නැතුව මේ බෙන්ස් කාර් එකකින් ගිහිල්ලා බණිවන් දැකලා නෙවෙයිනේ. අපි මේ අනුව බලනකොට අද කරන චෝදනා වෙලාව නැහැ කියලා සද්ද වැඩි කියලා අතර මෙතන කැක්කුම් පිපුරුම් කියලා කියන්න පුළුවන් බුදුහාමුදුරෝ සරුවඥ නොවුනනම් මතක තියාගන්න බුදුහාමුදුරෝ සරුවඥ උනේ රජ සැපට විතරක් නෙවෙයි ධානා සුඛයට විතරක් නෙවෙයි නරා දුකට මේ පරාශයම දැකලායි කතා කරන නිසා සරුවචන්සේ සඳහන් කරන යම් වෙලාවක මේ මිනිස්සයා දුක් වේදනාවක් ආව ගමන් ඒකට දෝමනස්සක් ඇති කරන නද්දකින් විතරක් ඇයි මට මේක ආවේ කියලා නුරුස්නා ගනිකෙන් බැලුවොත් ඒ මනුස්සයා ඒ දුක් වේදනාවට පුදුමාකාර පටිගයක් ඇති කරනවා. පටිගයක් ආපුවම මේ පටිගයේ දුක් වේදනාව විඳ හැම චිත්තක්ෂණයකම මණ්ඩි බහිනවා. ඒ මණ්ඩි ටික තමයි ඊගාවාත්මට යන්නේ. ඒ තරහින් ඉන්න හැම චිත්තක්ෂණයකම දන්නවද කිතුල් පිටි හදනකොට අපි කඩපිම වැඳලා මිරිකනවල මිරිකනට අඩියට මණ්ඩි බහිනවනේ කිතුල් පිටි. ඒ වගේ තමයි උඩ කිතුල් පිටි මේරෙන්න මේපවෙන්න මේවෙන්න යටට මණ්ඩි බහින නිසා ද්වේෂ දුක් වේදනාවට අපි නුරුස්නාගති පාන හැම වෙලාවකම පටිඝානුසය අනුසය අනුසය වශයෙන් අනුසේතේති කියලා කියනවා නිදා ගන්නවා යටට කියලා තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙච්ච ගතිය නිසා ඒක කරපු මිනිස්යා නිදාස දකින්නටත් අපිට තරහ ඒ වෙලාවට එනකොටත් තරහ නමුත් එදා ඒ පටිගේ එනකොට මේ පටිගේ ආයමට සද්දයකට මේ වේදනාවකට මේ හිතවිල්ලකට මට ආනාපානෙ නැති වෙච්ච නිසා මේ පටිගේ කොතෙන්ට ආවට පස්සේද මාව ඉද්දන්න පටන් ගත්තේ කුප්පන්න පටන් ගත්තේ රිද්දන්න පටන් ගත්තේ මගේ විවේකී නැති උනේ ආහන්නේ එතන මෙච්චරම දුර්වල නම් මෙච්චර මේ පුංචි දෙයකට මෙච්චර පටිකේ ඇති කර ගන්නව නම් ඒ මිනිස්යාට කරන වෛරයට වැඩිය තමයි පටිඝානුසය තැම්පත් කිරීමේ සංසාරෙට දුක් ගොඩක් ඇති කරගන්න. ඒ වගේ මේ මිනිස්යා කෙරුවයි කියලා මෝඩ අදහසකුත් ඇති කර ගන්නවා. ඒක නිසා තමන්ගේ ඉවසීමේ ශක්තිය නැති නිසා මම මේ පුංචි සද්දයකට ආවා. මට සද්ද 100 100ක් තරන්න බෑ. මම හෙට මේ සද්දේ තියෙද්දි චෝදනා නොකර ආනාපාන කරන්න පුරුදු වෙන්න ඕනේ. හිත විවේක කරගන්න පුරුදු වෙන්න ඕනේ. විශ්‍රාම කරගන්න පුරුදු වෙන්න ඕනේ කියලා. සද්දෙන් ඉද්දෙන මනුස්සයා සද්දෙට ටික ටික ටික ටික ටික ටික පුහුණු කෙරුවොත් අන්තිමට සරුවචනාංශය මතක් කරා වගේ හින ගහලා. තවදොට දෙන්නෙකුත් හරබ්බන් දෙක්කුත් මැట్లా තියෙන කුඹුරේ පිදුරු පැලේ බුදුහාමුදුරේ ඉඳලා තියෙනවා සද්ද ඇහිලා නැහැ. එතකොට මිනිස්සු බිරිලා කුඹුරේ බුදුහාමුදුර සක්මන් කරනට අහනවා ඊලන්දාරිගේ මොකද මිනිස්සු මේ සෙනග කියලා. එහි ස්වාමීන් වහන්සේ මේ නියුන් සහෝදර දෙන්නේ කෙන ගහලා මැරුණානේ මේ කුඹුරිය ආයේ මේ හරක් කරත් මැරුණානේ මේ දැන් වැස්සන්නේ මේ තාම ගලන්නේ වතුර කියලා. ඔබ වහන්සේ කොහෙද ඉතින් මම මේ පිටුරු මඩුවේ හිටියේ. ඔබ වහන්සේ කලන්තිලා හිටියද නෑ. නිදිද නෑ. එන ගැව්වට එන්නේ නෑ. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවනේ කල්මලේ ඉන්න බල්ලට එන ගැව්වට ගානක් නෑ කියලා. මොකද එන සද්දේ නැති නිසා නෙවෙයි බල්ලා දන්නවා මේ කම්මලේ හැදිලා තියෙන්නේ. අපිට භාවනාවකටවත් කම්මලේ බල්ලෙකුට තරම්වත් ඉවසීමක් නැහැ. භාවනා කරන්න ගියාම කම්මලේ ඉන්න බල්ලෙකුට තරම් ඉවසීමක් නැහැ. කැස්සත් භාවනාව කැඩෙනවා. කිඹිස්සත් වහනා කැඩෙනවා. දොර හැවුවත් ගානා කැඩෙනවා. සරිසිර මල්ලක් හෙල්ලනකොට භාවනාව කැඩෙනවා. හැබැයි මම එකක් කියනවා. මේ බණ අහලා ගිහලා සිරිසිර මලු හොල්ලන්න යන්න එපා. ඔයගොල්ලෝ ඒක අපාගත වෙන වැඩක්. මං කියන්නේ සිරිසිර මල්ලට ඉවසන්න පුරුදු වෙන්න කියලා. ඔයගොල්ලෝ භාවනා මධ්‍යස්ථාන කියලා කහින්නත් එපා. අපාගත වෙන වැඩක්. හැබැයි කවුරු හරි කහිනකොට ඉවසනකොට නිවන් දකින්න වැඩක්. ඒ නිසා මේ පව් කරන්නට ලයිසන් දෙනව නෙවෙයි. අපි කරන්න තියෙන්නේ කායෙන් හරි එන දුක් කරදරයක් චෝදනා නොකර අයිතිවාසිකම් නොඉල්ලා මේ කරදර මැද ටිකක් දුරට මම ආනාපානේ කරන්න යන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා තුළ ඇති වෙන ඒ ඉවසීමේ ශක්තිය ප්‍රතිශක්තිය කියලා මේකට කියන්නේ. මේ ප්‍රතිශක්තිය වැඩි වීම කොච්චරද කියනවනම් කම්මලේ බල්ලට හින ගැහුවට ගාණක් නෑ වාගේ. ඒ කුඹුරු යායේ එතන මෙහෙන ගහලා දෙන්නෙක් මැරිලා ගියාට බුදුහාමරට ඇහුන් නැතුව වගේ අපේ මේ ශක්තිය කරදර කරදර නොගැනීම හරහා අපි ඒකට සිංහලෙන් කියන්නේ හිත දුක් කරදර නොගැනීම හරහා නෑ ඒකට කියනවා හිත කරදර ගන්න එපයි කියලා. ඕවා තිබුණාට හිත කරදර නොගෙන සිටීම අපේ පවුලේ අය අපිට තරහ වෙයි. බුදුහාමුදුරුවෝ පවුල කෙනෙක් විදිහට සලකන. බුදුහාමුදුරුවෝ ශාක්‍ය සිංහයි අපි ශාක්‍ය වංශේ බුදුහාමුදුර අපේ වංශ කෙනෙක් විදිහට සලකන්න බුදුහාමුදුර අපි දෝතින් බාර ගන්න. ඉවසවුවයි කියලා කවදාකවත් බුදුන් අපිට චෝදනා කරන්නේ ඒ වගේම චෝදනා නොකර හිටියයි කියලා බුදුහාමුදුර අපිට සිප්ප වෙනස ගන්නවා අපිට සාදරයෙන් බාර ගන්න බුදුන් ගැන කිසි දෙයකට විරුද්ධ වෙන්න එපා. අවිරුද්ධ ප්‍රතිපදායට මම අපිට හිතිය කරදර කරනවා, ශබ්ද කරදර කරනවා. කවුරු හරි හිතලා හෝ නොහිතා. අපේ උත්සාහය තියෙන්න ඕනේ යම් මට්ටමකට මම දැන් ඉවසලා හිටියා මේ මට්ටමේදීත් අද බැරිද මේ සද්ද ටිකක් තියේදී පොරකක හරි කමන්නේ නැගිටලා ගිහිල්ලා වාද රණ්ඩු කරන වෙනුවට භාවනා කඩා ගන්න වෙනකොට ආනාපාන මේ සද්ද මැද ටිකක් කරන්න මම මේ සද්ද ගැන නිතර කතා කරන්නේ සද්දේ මේ උදාහරණයක් වශයෙන් නාන්නේම කරන්න ගියාට පස්සේ මේ මනසට තේරෙයි ඉවසන්න බරන පැත්තෙන් බැලුවොත් ආනපාන ජයයි සද්ද ටිකක් තියෙනකම් කරගෙන යන්න පුළුවන් වේදනාව ගැන බන්නේ කරන වේදනත් පුළුවන්. හිතවිලි ගැන බන්නේ කරන හිතවිලි පුළුවන්. මේ හට තියෙන දුක වේදනාව නුරුස්නා ගතිය, නුරුස්නා ගතිය පැවැත්වුවොත් දිගට දවස පුරා පැවැත්වුවොත් අනුන් නිසා හෝ Taman නිසා හෝ හොඳට මතක තියාගන්න ඒ පටිඝ නිසා පටිඝානුසෙත් tempත් වෙන්න පටන් ගන්නවා. පටිඝානුසෙත් tempත් වෙච්ච මනුස්සයට ඒකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය තමයි කාමී. එහෙම නෙවෙයි දැන් මේ පටිඝානුසෙ නොයීමට නම් මේ දුක් වේදනාවම ඉවසලා කටයුතු කරන්න ඕනේ කියලා වෙනකට වැඩිය මම පොඩ්ඩක් ඉවසන්න ඕනේ කියලා කටයුතු කරන්න පටන් අරගත්තොත් යමශා ක්‍රම සහ විදි හොයනවා හැකි සංඥාව ඇති කරගන්නවා මෙනි පොඩ්ඩක් සද්ද තියෙද්දිත් වෙනකට වැඩිය ආනපාන මම කරන්න ඕනේ කියලා ලොකු ස්වාමීන් වහන්සේගෙන් එක දවසක් ඒ වේදනාව ගැන කතා කරන කකුලේ වේදනায়ල යා කියන විනාඩි 20ක් මට ඉඳගෙන ඉන්න පුළුවන් ඊට පස්සේ මොන විදියෙන්වත් ඉන්න බෑ කකුල පුපුරු ගන්නවා එතකොට මට අරමුණේ පාත්තන්න බෑ ඉතින් ලොකු සංසික විනාඩි 20ක් ඉන්න පුළුවන්කම කණි උත්සාහ කරපිට ප්‍රතිඵලයක් නේ හොඳයි. ඒ විනාඩි 20 දී පස්සේ Tamanට ආනාපාන හිත තියන්න බෑ මොකද වේදනාව වැඩිකම නිසා කකුල වේදනාව වැඩිකම නිසා ආනාපාන පැත්තකට යනවා වේදනාව පුපුරු ගන්නවා. එතකොට ඒ සා ලොකු සංසික දැන් තමයි මොකද කරන්නේ? මම නැගිටලා යනවා. ඊට පස්සේ පොඩ්ඩක් මෙන්න මෙහෙම කරන්න. අනිත් දවසේ මතක තියාගන්න 20 යනකොට මෙයා එන බව ලෑස්ති වෙලා යන්න. වේදනාව එනවා. ඊට පස්සේ අදිෂ්ඨාන කරන්න මම අද විනාඩි 22ක් කියනවා. ඒ විනාඩි 22 අර ඇවිල්ලා වේදනාව Tamanට ඉරියව්වේ ඉඳ දෙන්නේ නැතුව පුපුරු ගහනවා, අනිනවා, කපනවා, කොටනවා, නැගිටපන් කියනවා මොන මගුලක්ද මේක දුක නැති කරනවා නෙමෙයි මේක දුක වැඩි කරන එකක් නේ. ඔය මොකද්ද කියලා අපිට අර හිත ශාප කරන වෙලාවේ ඒක දිහා පොඩ්ඩක් බලාන ඉඳලා නැගිටින්න කියන්නේ කියනවා. 20 අදිෂ්ඨාන කරන්න කියනවා නැගිටිනවා කියනවා. විනාඩි දෙකක් පරියන්කේ ඉඳලා අර අච්චාරු දැම්මා වගේ ලුණු දෙහි දැම්මා වගේ මඩ පුවක් ගෙඩියක් වගේ මේක විඳවන හැටි පොඩ්ඩක් ඉවසලා කටයුතු කරන්න කියලා. ආනපන කිට්ටුවටවත් ගන්න බෑ. හැබැයි මේ දුක දුක්කට දුකටපත් කරන හැටි දගතයි. එහෙම ඉන්නකොට යාට මේ විනාඩි 22 ඉන්න පුළුවන්. විනාඩි 23 බයිනකොට ලෙඩ වෙන්න පටන් ගන්නවා. අනිත් දවස් අධිෂ්ඨාන කරන්න කියන විනාඩි 24ක් ඉන්නවා. එහෙම වෙච්චාම යාට විනාඩි 20ට වැඩියත් විවේකීව විස්රාමිකව හුද්ධි කලාවෙම ඉන්න පුළුවන් ගතිය වැඩි වෙනකොට ඒ වෙලාවේ ආනාපානෙ වැඩෙන්න ගන්නවා. ඒ නිසා දුකට ලෑස්ති වෙලා ගියොත් ඒ වගේම මම මේ දුක එනකොටම ප්‍රතික්‍රියා කරලා නැගිටලා යනවා වෙනකොට මේ දුකේ ස්වභාවය දකින්න ඕනේ. පුළුවන් නම් ආනාපානෙ කරන්න ඕනේ. නැතිනම් මේ දුකාවේ සද්දකින්ද වේදනාවද කියලා එක දැනගන්න ඕනේ. ඒක අපිට වද දෙන හැටි දක් ගන්න ඕනේ. ඒකට හිත නුරුස්නාගති පහල කරන හැටි දක් ගන්න ඕනේ. මේ සිද්ධිය ලොකු සාංශය අහනවා දුක එnde ඉස්සෙල්ලා කරන්න පුළුවන්ද කාටවත් පරිශනාවක් වශයෙන් කාදාවත් කරන්න බෑ. දුක ඇවිල්ලා ගියාට පස්සේ කරන්නත් බෑ. අල්ලපු ගෙදර මනසට දුක ආපු වෙලාව කරන්නත් බෑ. දුක එන වෙලාවෙත් ඒක නොකර කට්ටි පනිනවා නම් ඒකට මොහොන දෙන්නේ නැත්තම් ඒකට කොහෙද ආධ්‍යාත්මික පිටකොන්දක්? ඒකට කොහෙද වර්ධනයක්? ඒකට කොහෙද භාවනාවක්? ඒක කරන්න තියෙන්නේ දුක එනවමනේ. ලෑස්තිලා යන්න. ලෑස්තිලා කියලා බලාගෙන ඉන්නවා ආවට පස්සේ තමන් නින්දාවටපත් කරන හැටි නුරුස්නා ගතියටපත් කරන හැටි සෝකී චෝදනා ඇති කරන හැටි අනුන්ට චෝදනා කරන හැටි ඇහි හත් දෙයියනේ මේක මේ මේ කරුණු කාරණා හැදෙන්න බැරි වෙන කියලා සාප කරන හැටි දිහා පොඩ්ඩක් බැලුවොත් අර දුක එන විනාඩි 20 22ට පණි 24ට පණි හැමදාම නෙවෙයි වරින් වර අන්තිමට ගිහලා විනාඩි 35 40 50 යනකොට තමයි මාතකවත් නැති වෙයි අනේ මට විනාඩි 20ක්වත් ඉඳගෙන ඉන්න බැරි කාලයක් තිබුණා නේ කියලා. ඒ තරමටම අපේ හිත අභිවෘද්ධියට කැමති. අපේ හිත ප්‍රගතියට කැමති. ඒ නිසා දුක් වේදනාවක් ආපු පමණින් කාමයට යම් කිසි කෙනෙක් දුවනන දුවන්නේ ඒ මනුස්සයා දුක් වේදනාව ඇති වෙච්ච ගමන් ඒකට පටිඝයක් කෙරුවොත් වෙන සිද්ධිය බලා ගන්න බැරි වුණොත් බනහලා නැත්තම් ධර්ම සාකච්ඡා කරලා නැත්තම් අනිවාර්යයෙන්ම මානසික දුකකුත් ඇති කරන උලක් කැනෙත් යන උල් දෙකක් කනගෙන විඳ ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා ඒකෙදී පළවෙනි උල නම් බුදුහන් කරන සාධාරණ මේ මොකක් හරි කර්මයකට හරි තුගුණයකට හරි ආහාරයෙන් හරි මොකෙන් හරි වෙලා දෙවෙනි එක තමන් විහිඳාගත් එකක් ඒකේ මනුෂ්‍යගේ මෝඩකමේ තරමට වෙන එකක් ඒක බුද්ධහදුත් යනවාසලා අනුමත කරන්නේ මෝඩ අන්ද අපේ යාළුවා නම් අනුමත කරයි ගැහුවක් ගහපන් බැනොත් බැන මම බලාගන්නම් කියලා අපේ උඩ ඒ තමයි දරුවෝ නැති කරන්න තියෙන ක්‍රමය අපිට කරන්න තියෙන්නේ පොඩ්ඩක් බලපන් වේදනාවට පස්සේ කොච්චර පෙලෙනවද ඒ පෙලෙන එකේ 50ක් උඹ මේ වේදනාව පිළිබඳ නොදැනීමත් වේදනාව පිළිබඳ වැරදි තක්සේරුවත් බුදුහාමුදුර ගැන නොදැනීමත් කරන දෙයක්. ඒ නිසා ඒ 50ක් විඳවන්නේ ඊළඟන කන පරිප්පුවක් තියෙනවා. ඒ නිසා භාවනා කරලම බෑ. මේක පොඩ්ඩක් අහලා තියෙන්න ඕනේ. මේක පොඩ්ඩක් භාවනාට ඉස්සලා පොඩ්ඩක් කල්පනා කරලා තියෙන්න ඕනේ. අනිත් දවසේ වේදනාව එනකොටම ලෑස්තිලා යන්න ඕනේ. ලෑස්තිලා ගියොත් ඉවසීමේ ශක්තිය ඒ සුත්තමේ ඥානේ චින්තාමේ ඥානේ ප්‍රමාණයට වැඩි වෙනවා. හැබැයි මනස තුල කරබැලීමේ ආශාව, පරිේශන තෘෂ්ණාව, කුසල ඡන්දේ තියෙන්නත් ඕන. එහෙම එහෙම කරගෙන කරගෙන යන මනුස්සයාට ඇත්තට අන්තිම තේරීම නිවන් දකින්නේ දුක නිසාමයි. දුක නැතුව නෙවෙයි. දුකට ද්වේෂ කළා නෙවෙයි නිසා ඒ දුකම දුක්ඛිතව තත්ත්වයටපත් කරන්න පු탁ජනන්ට කරදර කරන අතර භාවනා යෝග්‍යයාට ආර්ය ශ්‍රාවකයාට දුක අමුද්‍රව්‍යයක් වඩපත් වෙන අලුත් කර්මාන්ත ශාලාවක් පටන් ගන්නවා. අරනුල ඒක දිගේ යනකොට එමන්සා වේදනා චෛතසිකය හරහා ලබන මේ දැනුමට වේදය ප්‍රතිවේදය කියන නම උදාන පාවිච්චි කරනවා. ඒ ප්‍රතිවේදේ ලැබෙන්නේ අස්පනා අපිට තමන්ගෙම අත්දැකීම් මත භාවනා කරන කෙනාට මිස පොත් කියවලා නෙවෙයි. ආශිර්වාදකෙමුත් නෙවෙයි. පෙරපිනෙමුත් නෙවෙයි. අපේ බුදුහාමක බුදුහාමතුරු කියපු නිසාත් නෙවෙයි. ඒ මොකකින්වත් අම්මනේ වලපරපුඩි ධෛර්යයක් හම්බ වෙන නමුත් පැමිණි දුක් පැණි රහයි කියලා එනේන දුක දරාන දරාන ගියොත් ඉස්සරහට ඒ හැම දුක් වේදනාවක්ම කාමයෙන් පිළියම් හොයනවා වෙනුවට දුක් වේදනාවේ මේ මුල මේ අද මේ අග කියලා දැක්කොත් ඒ වන්සර කවදාකවත් අපේ අර මුලින් සඳහන් කරපු අදුක්ඛම සුඛ වේදනාව නොදුක්ම සුඛ වේදනාව නොදක යන්න බැරි තැනට එනවා නමුත් අද කාලේ අපේ යොදාගත්ත කාලේ સમાપ્ત නිසා මෙතනින් අද දවසේ ධර්ම දේශනාව නැත කරනවා මේ ධර්ම දේශනා මාලාවේ ඉදිරියට අපි ඒ සාකච්ඡා කරපු නැති බුද්ධ දේශනාවේ පැතිරෙන ආකාරයට ඉදිරි ධර්ම කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අනුව කටයුතු කරන සීල දිනාට මේ ධර්ම දේශනාව ශක්තිය ධෛර්ය බලය පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැවත කරනවා සීල දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා වදාළ අපි කාථා සජ්ජහනා කිරීමෙන් අපි දේශනා කාම සජ්ජවාරය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිසා මේ අවස්ථාවේ කියලා කියන්න තරම් දෙයක් තියෙනවා අපි ඒකට පොඩ්ඩක් සම්බන්ධ දෙන්න. සමන්තරසරණී අනිකම දුක සුඛ වේදනාවත් ඉක්මවන්න ඕනේ ඉස්සරහට යනවා. ඒක ඒක තියෙන ගොඩක් කලාට අදුක්කම සුඛ වේදනා ඉක්මවන්න ඕන ගතිය ඒ දත්තබ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා දුක් වේදනාවක් වෙනකොට සුඛ වේදනාවක් වෙනකොට ඒ දුකක් විදිහට සලකනවා සුඛ යන්නේම දුකක් දීලානේ දුක් වේදනාවක් ආවම ඒක සල්ලයක් විදිහට උලක් විදිහට සලකනවා අදුක්කම සුඛ වේදනාවේ අනිත්‍ය භාවය වන්නේ ඒකලෙලා ආනිජ සප්පාය සූත්‍රයේදී අපි සවැත්පුරුන් කරපෙකේදී ඒක පෙන්ලා දෙලා කියනවා තුන්වෙනි ධ්‍යානදලා හතරවෙනි ධ්‍යානට යනකොට තුනෙන් තියෙන උපේක්ෂාන ඉඳලා හතරෙන් ධ්‍යානයේ තියෙන්නේ අදුක්කම සුඛ වේදනා. බහ සමත පැත්තෙන් බැලුවොත් නැත්නම් හිත අරමුණ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගියාට පස්සේ ආනපන ගෙවිලා ගියාට පස්සේ කිසියම් දෙයකට අභියෝග කරන්නේ නැතුව හොඳට භාවනා තිබුණත් එකයි නැත්නම් එකයි ආනපන තිබුණත් එකයි නැත්නම් එකයි සතිය තිබුණත් එකයි නැත්නම් එකයි කියන මට්ටමට ගියාම හිත තියෙන අදුක්කම සුඛ වේදනා. ඒ කියන්නේ කියන්න බෑ කාටවත්. මම ඉන්න බවක් දන්නේ නැහැ. නමුත් ඒක නෙමෙයි නිවන කියන්නේ. ඒක සමතකමේ නම් ඒක රූප ධ්‍යාන කෙලවර. ඊට පස්සේ අරූප ධ්‍යාන වලට යනවා. අරූප දුන්නා කියලා පස්සේ මේ අදුක්කම සුඛ වේදනාව උඩ තොරන්ලායි. අදුක්කම සුඛ වේදනාව කියන්නේ නිවන නෙවෙයි. ඒක වෙනස් වෙන සුළු ගතියක් තියෙන හැබැයි වෙනස් වෙන සුළු දේවල් අතර අඩියුම වෙනස් වෙනවා. සීසෝ එකක හරි මැද වාගේ. සීසෝ එක කොන් දෙක හයියෙන් පැද්දෙනවා. මැදත් පැද්දෙනවා. අඩුවෙන්මනේ පැද්දෙන්නේ. ඒ ඒ රිද්මෙට වයි පැද්දෙන්නේ. නමුත් අඩුවෙම වැදෙන දැන වගේ අදුකම සුඛ ඒක හිතලා තියෙන අවිද්‍යාව කියලා කියනවා. සීසෝ එක අපි සීසෝ පදිනවා දන්නවද? සීසෝ වදිනවා අපි ආස කොහොමදමනේ? මනුෂයා කැමති සැප දුකකට. නමුත් ඊට මැදිනොත් අපි ඉස්සරහ ඉස්සරහට වාඩි වෙනවා. ඒකට අන්තිමට අපි හිතනවා මේ කොට වාඩි වෙනයි කියලා. ඒකට අර ගිහල පාරේ මේ පොඩ්ඩක් එහෙම වෙනවනේ. ඒකට කියනවා මම මෙච්චර කල් කොනේ හිටපු නිසා මට මේක පේන්නේ නැහැ. මේ අදුක්කම සුඛේ හිටලා තියෙන අවිද්‍යාව. කොච්චර මම තකතිරුද කියන එක තේරෙනවා. අපි කොහෙද හෙව්වේ කියන එක තේරෙනවා මෙතෙකල්. මේක පන්නලාන ගිහිලා ඉතින් කොහෙද හම්බ වෙන්නේ විද්‍යාව නෙවෙයි. අඟහරු ලෝකයෙන් මොකෙන් ආවත් සැප හොයන මිනිහට හම්බෙද මේ කතාව. ඒකට තේරෙනවා අපි මෙච්චර කාල හම්බ කරලා මාර්ග කරලා මේක කොහොමද කිව්වට අඩු ගන්න තමන්ගේ තකතිරුකම් ප්‍රමාණ කරන්න බෑ ගන්න. ඒක අනිතික තරහ යනවා ඒක තමයි. දැන් තමන්ටම තේරෙනවා මේ අදුක්කම සුඛේ ගියාට පස්සේ මම මේ හම්බ කරලා කොහෙලා ඉගෙනගෙන මොනවද හෙව්වේ? ඔය පුතේ හම්බෙලා තියෙනවා දැන් මොකද වෙලා තියෙන්නේ? අලි කාර්යයක් වෙලා. ඒක ඒක තියෙන අපි හිතලා කෙරුවා නම් දුක්කම තමයි. හිතලා මොන මගුලක් කෙරුවත් දුකම තමයි. ඔය යන්න ඇරියා නම් අදුහන හැප්පිලා හරි මේ තමන්ගේ තකතිරුකම තියෙන්නේ. මම දැන් ඔය අපේ ඔය සාරතුයි චුට්ටයි දෙන්නයි ඉන්න බල්ලයා ඉගෙනගෙන නැහැ. හරි ලේසි ගන්න. මේ උගත් යකු ඉන්නව නේද? මොන මගුලක් කෙරුවක්වත් ඌ උගේ ක්‍රමයට ඉස්සර උනාර වාසේ කවදාකවත් වැඩ කරනවා අරුන් දෙන්න ජාතික කෞතුක වස්තු දෙකක් අපිට. දන්නේ නැහැ මොනවද කියවුවා දන්න ගැවුවා වැන්දා. කියන දෙයක් කරලා මේ තමයි වෙන ස්වාමීන් වහන්සේ කියනවා මිස ඌ දන්නේ මොනවක්වත් දන්නේ නැහැ. දැන් අපිත් ඔය දින පඬිතුකව පැත්තක තිබ්බාද බුදුහාමුදුරන් ලේසි අපෙන් වැඩ ගන්න. අපේ මේ ඔලකොලකම් තියෙනකම් මාන්නක් කරගම් තියෙනකම් මොනවාගේවත් හිතේ යනවා. මට මට තනබල්ලද කතා කරුවේ වටිනවා දේම කරන්න කියලා. මේ කියන මටත් ඒක සිද්ධ වෙනවනේ. කවද හරි තක తీරුකමෙන් ප්‍රමාණ තේරිච්ච දවසේ බුදුහාමුදුර ගාවට යන්නේ අසුචිගත බිම තිබ්බ සුනීත ගියා. අසු සුනීත කියන්නේ මහා අඩු කුලයකේ. බුදු කෙනෙක් ළඟට යන්න තියා ඒ උගන්කම එන්න බබා ළඟට උට භූගත හංගන්න තැනක් නැහැ. වීදියමදනේ. මොකද තියලා යන්නත් බෑ ඇඟ පුරාම කක්කා. මේ විදිහෙන් කැමති නැද්ද බබා? අරලු මොකද ඉතින් අනේ ස්වාමීන් වහන්සේ අපිට වහන්සලාගේ උත්තර පුරුෂයෙක් කතා කරන්නේ නැහැ. මට බැරිදේද මොන ඉතින්ක ප්‍රශ්න නැහැ. අම්මගෙන් අහලා වගේ. අම්මා ගෝ පිස්සුද ගෞතම කලින් පැවිදිච්ච කෙනෙක් ගාවගේ වසලේ ඉන්නේ නැහැ බුදුහාමුදුරට මට එන්නේ කියලා. අරුට ඇතුලේ සතුට බලන්න. ඒ අහිංසකයට ඇතුලේ සතුට බුදුහම කිසි වෙලාවක වලට ඩෙන්ටි කාඩ් නම්බර එන්නවා. මොකද යුඑස් පිට ශ්‍රී ලංකාවට කියලා ඇහුවා. මන්ත්‍රී තුමාගේ ලියුම ඇහුවා. අපි කවදා හරි අද කුමුසුක වේදනාව හරහා අවිද්‍යාව ප්‍රමාණ කරපු දවසේ මගේ තක తీරු කරන මට මෙතන කියලා ප්‍රමාණ කරපු දවසේ ඉච්ච ඒකට තමයි බුදුහම විද්‍යාව කියන්නේ. අද කුමුසුකේ වෙත ඉන්නකොට ප්‍රමණමයි කියනවා. මොකද අවිද්‍ය අවිද්‍ය දුක්ඛම සුඛේට ප්‍රතිපක්ෂ වෙලා තියෙන අවිද්‍යාවනේ. දුක්ඛම සුඛ හිතලා තියෙන අවිද්‍යාවට. එතෙන් යන්නේ නැතුව අවිද්‍යාව පේන්නේ නැහැ. දැන් පෙත්ත වදිනකොට හිතලා තියෙන කණුව ප්‍රශ්නයක් නැහැ. අපි දෙපැත්තේ බලන්න උඩ පල්ලේ හැරෙන. කණුව ඉඳගත්තු දාසෙ වෙන ඔක්කොම දරාගෙන ඉන්නේ මේ අවිද්‍යාව. අවිද්‍යාව දැන ගැනීමයි විද්‍යාව. තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කිරීම පමණයි විද්‍යාව. කියන්නේ වෙන එහා ඔය ත්‍රිපිටක රත්න ධාරී ආත්මවල අභිඥාල රූපෝ ත්‍රිභාගී සර්වධර්ම කටික ඒ ඔක්කොම අවිද්‍යාවම කියන්නේ. මේ අවිද්‍යාව ප්‍රමාණ. මේ අවිද්‍යාව ප්‍රමාණ කිරීමයි තමයි ළඟ අපි මේ ගත කරන්නේ අපි මෙහෙවන්නේ අපි දවස ගත කරන්නේ මොන තරම් මේ අන්තිම මරණකම සැප හොයන කදාකත් ඉතන්නේ මේ අදුක්කම සුඛේ මේක තනදී එන උත්තරේ කියන්නේ කියන. ඉතින් බුදුන් දකින්න හම්බෙන්නේ නැහැ. දේශනේ වැඩි දේශනේ නමුත් අපි අපි දන්නේ නැතුනොත් අපි සෑහෙන දුක් කරන ප්‍රමාණය චෝදනා නොකර දැන්නවත් ඉන්නවා. ඒක අපි සමාදන් වෙන්නේ නැහැ. දැන් දරුවා පවුලක් කරන අම්මේ තාත්තේ පිටා මොන තරම් දුකක් විඳිනවද? දරුවන් තේරෙන්නේ ඒ ටික අපි දන්නේ මේ විඳින්නේ ඒ විඳින්නේ පවුලේ තම ජීවිතේ. ඒක මේ දන්නේ විනේ විඳින්න පුළුවන්. විඳින ශ්‍රේෂ්ඨයි. එතන අපි දැනන ප්‍රමාණ දුක් ආගෙන ඉන්නේ කියා ගන්නවල කියා ගන්න බැරි දුකක් විඳගෙන ඉන්නේ. අන්න ඒ ටික තපස. ඒක වැඩිවීම අවනම්බුවක් නේ. උදාන් කියන එක වැඩිවීම නම්බුවක්. ඉවසීමේ ශක්තිය වැඩිවීම ඒ ධර්මයේ වෙනින් කරපක්. අනිත් දේවල් වලින් කරත් මිනිස්සු ඉන්න සාර්ථක ඉක්මනට ඒක හරවන්න පුළුවන්. අනිත් දේ ඊට පස්සේ ලාභයට සත්කාරයට සම්මාන දිනුකට නෙමෙයි අවබෝධය බිඳ කරපා. දුක නැති කිරීම බිඳ කරපා. ඇති ඇති දැකීම බිඳ කරපා කියලා කර්ම ගියාට පස්සේ ලෝකය හිනාවෙන්න නම් මේ ආකාරය කිසිම නැහැ. අපි මෑණියෙක් දරුවෙක් ඉන්නා මේ ආකාරය මොනවද මහන්සි වෙනවද කියලා ඥානෙන් දෙන්න බා බල දෙන්න තමයි මම මේ බලන්න කතා කරන්නේ. කිලෝටක් කිලෝටක් දැකියක් දෙන්නටම කෙනේනවා කියනවා කුංචුයි ආ දුන්නේ ඒක ආවදාවක් තේරෙන්නේ නැහැ ඈ ඒක දැනනවා ඒක ඒක ආවදාවක් තේරෙන්නේ තේරෙන්නේ දැන් ඒක යාකම දුක සලවේ එතුමින් පැනනහම ඒක තමයි තේරෙන්නේ තමයි තේරෙනව නම් අන්න මෙතෙක් කලින් කිව්වේ මොකද්ද දැන් කරන්නේ මොකද්ද මත්තර මොනවද කරන්නේ මේ මේකෙදි තියෙන අවිද්‍යාවක ග්‍රහණය යෝනිසමනසිකාරය මිත්‍යා දිට්ඨිය එතන අපි හිතාන වේදාන කරන පරිප්පුවක් මේකෙදී අදගෙන නාන නෑවක් මේකෙදී මේක තේරුම් ගත්ත දවස් කීටි බුදුන් දැකලා විවාහව පෙන්වා දෙන්න හදන්නේ මේ උඹලා මේ මේ කොහොම නැටුම් කෙලි කවදද දිනනවා ඉතදී මොළවලු දෙග්ගිය සැලි හොඳ මගුලක්ද මේ කොහේ ඒක දැනගන්න ඉලකෝ ඔය දැනගන්න ගියාම මේ වචිනාගේ කක්කොට ගමති නෑ ඒකට. ඒගොල්ලෝ කියන්නේ පොඩ්ඩක් දෙවිය ඉන්න කොහොමද කතා කරන්නේ? ඕක පොල් කතා කරන්නේ. දන්නේ නැහැ ඔය අතර රත් වෙච්ච ගමන් පෙළ දාලා උඩ පැත්ත ඇවිල්ලා. එච්චරයි වෙන්නේ. ඊට පස්සේ කතා කරලා නැහැ. ඊට පස්සේ ඉවරයි. වයර් පොඩ්ඩක් මාරුවිච්ච ගමන් පිස්සෙච්ච ගමන් කැන්සර් දීපු ගමන් ඊට පස්සේ මේ ලෝකේ කවුරක්වත් නැහැ. ඒගොල්ලෝ මොන දියා බලන්නේ මිනිහා දියා බලනවා. කියන්නේ මිනිහා කතා මාන දෙකේ මරනවා. ඉවරයි. එතකොට තේරෙනවා අනේ හම්බ කරපු දේවල් තේරෙන ඔය අනිවිදේ එනකන් තමයි. තාම මාස දෙකකින් මැරෙනවා කියලා දොස්තර කියනකන් තමයි මේ වටේ ඉන්න කට්ටියගේ ප්‍රේමය හම්බෙන්නේ. ඒ දාට බලයි ඔයගොල්ලෝ තියා මේ මිනිසු මිනිහා ධ්‍යාවනය කරනවා. එතකොට තේනේ මේ මිනිසුන්ගේ කිසිම අනුකම්පාවක් දෙයක් තියෙනවා. ඒක උඹ බලන්නේ ඉක්මනටම ස්පෙෂලිස්ට් බාර දෙලා ගන්නවා. මැරුණට පස්සේ මිනිහා වලලා පැත්තකට වෙනවා. අපි කරන්නේ එහෙමනේ. අපිටත් ඔය ස්පෙෂලිස්ට් බාර දුන්නාට පස්සේ අපිට සන්තෝෂෙච්ච නැහැ. මොකද දැන් බැනුම් වෙන්නේ නැහැ නේ අපිට. ඒක හරියට ප්‍රශ්නයක් නෑ. අයියෝ අයියෝ අපි කරන්නේ අහන්නේ වැඩි. ඒ අපි කියනවත් පටින්නේ නැහැ මම. කරගෙන යන වැඩේ දින තක తీරුකම තේරුම් ගත්ත දවසේ බුදුහාමිකන ඌ තරම් ඥානවන්තයෙක් නෑ මොකද ඌකේ වැඩක් උවන්නේ. ඒ අනුගේ දීනි කිරි කියලා ඉන්න මේ ආත්මේ අම්මා නෙවෙයි අම්මා කියන්නේ. හැම ආත්මෙකට හිටපු අම්මලා ඉන්න හරියක් ඉන්නේ අම්මලා. ඒ තාත්තලා ඉතින් හොරි මේක අල්ලගෙන මේක බදාගෙන මේකත් එක මැරෙන්න හදනවා. ඒ එකෙක් අපි කර සබේකට තමයි. දැන් දන්නේ මට ඉතරලේ මම යහන්නේ. දැන් අපි සංසාරේ අමුනම් යනවනේ මේ ආත්ම යන්න බැරි ගානක් ඉන්න. ඒතර මේ මූලයේ ඉස්සෙල්ලාම කෙලෙස් ඇතිුනේ කොහොමද කියලා එහෙම ඒක හිතන්නේ පිස්සෙන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මූල කොනක ගියොත් අවිද්‍යාවකෝ වික්‍රමේ මූල කෝටින පඥායදී. උනන්තර මගේ සර්වවිස්තරඥානක පේන්නේ නැතිව අවිද්‍යාව පටන් ගන්නවා. ඒක නිකන් සාමාන්‍ය කියන්නේ ඉස්සලා ඇතුලේ කිකිලිද විතරද කියලා. පිටරේ පුපුරන කිකිලි වෙන කිකිලි විතර දාන ද ඉස්සල්ලා පටන් ගත්තේ කිකිලිද විතරේද ඒක ඉතින් කියන දුක ගැන අවබෝධයෙන් ගන්න කතාවක් නෙවෙයි නිකන් දාර්ශනික ප්‍රශ්නේ හරවගෙන බුදුන් කියන මේ ප්‍රශ්නේ අද අමතක කරගන්න මාව දාගන්න අවිද්‍යා සූත්‍රයේ අවිද්‍යාවකෝ වික්‍රේ මූලකෝටි ආදිතෝ අනේ නැහැ ඒක හරියට මේ ගඟට ගලන ගඟට කොහොමද ජේසුලියක් පහළ වෙන්නේ පාරමටසේ ජේසුලිය ජේසුලියෙන් නඩත්තු කරගෙන යනවා පහළ වෙන්නේ කොහොමද කියන්නේ. ඒක ගැන කල්පනා කරන එක නෙමෙයි එළබෙට පැමිණි දුකට. වර්තමානයේ පැමිණි දුකට උත්තර දෙන එක තමයි දැන් අපි සාමාන්‍ය කියනවා මේ ලෝක මාර්ග දෙවියෙක් කියලා කතා කරන දෙවියෝ කවුද නැති කියලා. විද්‍යානාංශමාව තියෙන ලෝකෙද දෙවියෝ නැති කවුද? ඒසගෙන අවිද්‍යාව තමයි. අවිද්‍යාවේ මුල ඒක නේ බුදුන් කියන එළඹිච්ච දරුණු ගිජි ගොජ දාන දුකටයි මම උත්තර දෙන්න හදන්නේ. ඒ ආපුලදී දුකක් හෝ එන්න තියෙන දුකක් ගැන කතා කරනවා කියන එක ප්‍රශ්නේ පැනිනවා. වර්තමානයේ පැනිනවා. සනසනසන. දේශේ නිසා මේ වේදනාව නිසා දේශේ උපදිනවා. එතකොට පටිච්චසමුප්පාදයේ මේ වේදනාපච්ච තණ්හා කියලා. තණ්හාව එන්නේ කැමැති සැප නොලැබීම නිසායි ද්වේෂය. ආයෙත් සුදු බලාපොරොත්තු වෙන සිග්නල් දත් බෙට් එකක්. කවුරු හරි ගෙනලා ආයෙත් සුදු ෆෝරන්ස් එකක් පූජා කරනවා. networking කියලා හිතනවා. ඒ මොකද සිග්නල් එකට තියෙන තණ්හාව නිසා. කවදාකවත් දබ්බේ කරන නැති විදිහෙක් නම් අඟුරු කක හිතුවක කෙකුත් නම් ඕරන්ස් එක ගැන දීපුවා අම්බෝ අලුත් જાතියන්නේ මිරික නෝ දෙනවනේ කියලා හරි ආදාවෙන් ඉන්නවා. නමුත් කවදා හරි සිග්නල් බලුවේ කාටද? ඌට කවුරුද කාටද කරනවා තුමක් අත්‍යත් දැක්කනේ. මම මට ගිල කලින් ගිල දබ්බේක් එකක්. අනේ ඕරන්ස් එකක් මොනවා හරි මම මම කියන්නේ නම් දෙක මොකක්ද දාන්නේ? දෙකේ තරම් මේක සිග්නල් එකක් හම්බුනා නම් කියනකොටනේ තරහ එන්නේ. ඒ සිග්නල් එකට තියෙන ආසාව තමයි. ද්වේෂය එන්නේ Taman කැමති යමකට සාපේක්ෂව. ඒක නොලැබිච්ච නිසා ඒ නොලැබීමට පැමිණිච්ච මේකට වෛරයක් එනවා. දැන් කොල්ලෙක් බලාපොරොත්තු ඉන්නවා. කෙල්ලෙක් හම්බුනේ. අපකට පස්සේ ඒක විලිකරන්නට දැන් බල්ලෝ වදනකොට බල්ලෝමනේ අපි බලාපොරොත්තු බැල්ලිය බලාපොරොත්තු වෙනවා. බැල්ලිය හම්බෙච්ච ගමන් මොනවා බඳවලා ගිහින් දෙන්නේ නැහැ. උන්ට වෛරේ මොකද? බලුකෝකේ බලාපොරොත්තු වෙනවා හම්බුනේ බැල්ලියක්. ඉතින් අර බැල්ලියට බල්ලුකට දෙන ආදරයට සාපේක්ෂ ද්වේෂයක් බැල්ලිට එනවා. බැල්ලිය අසරණයි. මමත් අසරණයි. ප්‍රශ්නේ ඇතුළේ බල්ලුකට තියෙන ආශාව. එනිසා ද්වේෂය කියලා කියන්නේ තණ්හාවෙම හේව නැල්ලා. තණ්හාව බලවත් වෙන්න වෙන්නේ හේව නැල්ල බලවත් වෙනවා. එනිසා අපි මොන අපිට මොනවාක්වත් නැති කාලේ හම්බෙන සතේ කුංචි කාලේ හම්බෙච්ච සතේ මොන්න තරම් වටිනාකමක් තිබුණද කුංචි කාලේ මතකද? ඒ කියන්නේ අපේ ලොකු අයියා ඒ දවස්වල රස්සාවක් කරනවා. අවුරුද්ද පුරාම හම්බෙන දේ ලොකු ඇන්ඩොප් එකකට සතේ කාසි දෙකේව ඔක්කොම එකතු කරනවා. ඉතින් අර මේ චක්‍රිතර ගේනවා. යාකි ඔක්කොම පස්සේ කය දෙක අහුර අහුර දෙනවා. උන් ගණන් කරන්නේ. ඉතින් අරක ගණන් කරලා 737ක් හම් වෙච්චාම සක්විති රජකම අරුව 737ක් හම් වෙලා මට නංගිට 40ක් හම් වෙලා. ඒත් පුතුමා දැන් ලක්ෂ 32ක් හම් වෙනවා. දින සන්තෝෂයි. අර මොනවාක්වත් නැති කාලේ හම්බෙච්ච පුංචි දෙයක තියෙන සැප ගන්න විට හැඟීමක් තිබුණා නේ ආවද ලැබිය යුතුයි කියලා. ලැබෙන හැම දෙයක්ම ලාභයි. දැන් නැහැ. අපි අමුතුවෙම හොඳම ධම්මම දේ විතාම නම් වෙන්නේ නැහැ ගොඩනගම් බලන්නේ. ඉතින් ඒ වෙනකේ මාස තනිය තින් දුන්නොත් එහෙම අප්පන්‍ය කට විතර කිලෝට සද්දාව නැහැ කියලා උපමයි. එහෙනම් තමයි මම ඉල්ලන එක ඉල්ලගෙන ඉල්ලන එක ඉල්ලන ගාන කවදාක ලැබෙන්නේ නැහැ නෑ නෑ. ඒ ඒක ඒක රහමුතියක්. මොකක් හරි හම්බෙච්ච ගමන් අපි ඒකට හොඳ එක බලාපොරොත්තු වෙනවා. අපි තමයි මේ අමුඩ ගහන නටන්නේ. හම්බ වෙනවා. ඇත්තට ටිකක් හම්බ නම් අපේ වරමාතේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ කියන අපි හැමදාම කසාන් බැඳු මිනිස්සුයයි. කවදාකවත් ඒ ගැනගේ සතුටු වෙන්නේ නැහැ. බණිත ඉස්සලා බලාපොරොත්තුවක් තිබ්බා. ඒ බලාපොරොත්තු අසුරු කරනකොට නැහැ. දැන් ගැයට කියන්නත් බෑ. දැන් හීනෙන් බලාපොරොත්තු වෙන ගෑණි හම්බෙච්ච ගෑණි දෙන්නේ කියලා. හීනෙන් බලාපොරොත්තු වෙන අංග සම්පූර්ණ සහිත ගුණවන්ත කුලවන්ත කාන්ත. එහෙම එකක් මේ ලෝකේ ඇත්තෙම නෑ. මේ ලෝකේ කියලා තියෙනවා good girls are in every corner of the world but the unfortunately world is round. හැම ඕ හොඳ කෙල්ලෝ ලෝකේ හැම අහුමුල්ලෙම ඉන්නවලු. අවාසනට සුල්පදාට ලෝකේ ගෝලයක් වෙච්ච නිසා අහුමුළු නෑ. කෙල්ලෙක් මේ ඉන්නේ. බලාපොරොත්තු කියන්නේ මේ ලෝකේ නෑ. අපි බලාපොරොත්තු කාර් එක මේ ලෝකේ නෑ. අපි බලාපොරොත්තු ට්‍රේන් එක මේ ලෝකේ නෑ. අපි බලාපොරොත්තු ගේ මේ ලෝකේ නෑ. අපි බලාපොරොත්තු ආහාර මේ ලෝකේ නෑ. හැබැයි බලාපොරොත්තු තියෙනවා අදට වැඩි ඊගාව ආහාර වේට හදියයි. ඊගාට සාධන ගේ හොඳ වේ. ඊගාව කාර්යක්‍රම ඊගාව මොඩල් එක හොඳ වේ. ඒ හදන එක දන්නවා මේ එක සන්තෝෂෙන්නේ නැහැ. ඒ නිසා මොන මොඩල් එක දැම්මත් ඕකනවා. දැන් මොඩල්ස් කොච්චර වෙනස් කරා. කෝටි ගණන් වියදම් කරන මොඩල් එකට මොන රට පහක්වත් වෙනසක් නැහැ. අර පොඩ්ඩක් අර කැලේ මේ කැලේ ගහලා හේතු කරලා ගහන. ගහමු ගමන් ඇඩ්වර්ටයිස්මන්ට් දීපුවාම මම දන්නේ ඔය ටැබ්ලට් එක මේ කම්පියුටර් කම්පියුටර් එක ආපු දවසේ මම ඇමරිකාවේ. ඒක ඉස්සලාම දාන දවසේ. මුළු රැය හිටියනේ ඇමරිකන් කාර්ය පොලිමේ පොඩි වෙනසයි තියෙන්නේ. පොඩි වෙනසයි. නෑ මේ මිනිස්සුම කියනවා මේ එන මොඩල් එකට ඇටි හිතන්න හොඳේ කියනවා කලබල වෙන්න එපා. බේරෙන්න බැරුව ගියා මිනිස්සු. පොලිමේ. එකම දේ පොඩි පෙට්ටක් කියන්නේ මේ වගේ එකක් තියෙන්නේ. මේ කොම්පියුටර් නේ. කාර්යමේදී ගාරි නෝනෙත් නෑ. කෑලි ගාලි මොකුත් නෑ. ඉතින් මුතුම ෆයිට් එකක් දෙන්නේ මිනිස්සුන්ටම දී ගන්න බෑ. ඒක කියන පොඩ්ඩක් ඉඳි ඊගාගෙන මොඩල් එක හොඳයි. බෑ. අනිත් එක යන්න. ඒක නිසා මේ ලෝකෙ දිහා බලපුවම එක් එක්කත් නැහැ. සක්විති රජ කෙනෙක්වත් නැහැ සතුටු වෙච්ච. හැබැයි අපි හිතන්නේ සක්විති රජ කෙනා සතුටින් නැත්තේ මට තමයි කෙලවුනේ කියලා. මට කෙලවුනේ මොකද මේ යකා මට හොඳ එක දුන්නේ නැති. ඉතින් උත් එකක් තමයි. අර වත්සොත් එකක් තමයි. මොකද අපි බලාපොරොත්තුවක් තියෙනවා. ඒක හීන බලාපොරොත්තුවක්. කාදා කිෂ්ඨ කරන බැරි එකක්. අයිඩියල් එකක්. ඒ කාදාකට යන්න මමේ නැති කරනවා මිසක් බලාපොරොත්තු අංග සම්පූර්ණ කරන්න බැරි බවයි බුදුහාමුදුරු කියන්නේ. මේ මේ බලාපොරොත්තු වෙන මමයාගේ තියෙන තක తీරුකම් බලලා ඒක අයින් කරලා දානවා. ඔක්කාදා තිෂ්ඨ වෙන්නේ නැහැ ලද දෙයින් සතුටු වෙන. ඒක තමයි හොඳ මේක. මම මේ විතරම කියන අද නිසන්වන්නේ කියන හොඳම හොඳ තැනක. ආයි මින් යහට දිනු කරන්න ගියද කල්පයන් නැඩුවත් මේක ආදීකෝ කියන කරනවා. මේක තමයි හොඳම තැන. ඒක මේක බලන්න. අර කරන්නේ මේ කරන්නේ තටමන් හදන්නේ. අමුඩ ගහන්න හදන්නේ. ඒක හොඳ නැත්තම් මහා ගෝසාකාරී තැන වුණා තමුගේ හිතාගත්ත භාවනාව කරනවා. හුදකලාවේ. චිත්තර නැගේ හිටියත් තනි අයියා වගේ ඉන්න එකයි තියෙන්නේ. ඉන්න පුළුවන් නම් ගෙන්න කපල වුණා, කොඩි ගහයට වුණා, පටන් ගන්න බෑ. ඒක පටන් ගන්න වෙන මේ වගේ තැනකට ආවිලා හරි සුදුසු තැනකට ගිහිල්ලා හැබැයි ඒ වගේ කන කලෙන්න ගහන කියලා දෙන්නත් ඕනේ මෙතෙන් හැමදාම තනි කිරි පොඩ්ඩ එන්න එපා. මේ පුරුදු වෙලා ගිහලා ඒක කරපියක්. හැමදාම මෙතෙන් එන්න පටන් අරගත්තොත් මේ නෑ ඊට පස්සේ පන්දිස්වාංශ විරුද්ධ බහනා වෙදී ඉතින් අපි මම මාර්ගයේ තුන්වෙනි සැරේ. මම අවුරුදු දෙකක් වෙනවා. මාස දෙක භාවනා කරනවා. ලෝක හැම රටවලම 176 දිනක් හිටියා. සාහිත්‍ය මට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අයියේ නේද තව වස්තු වල හරිනම් භාවනා කරනවා කරන්නේ. මම මේ කියන දේ තේරෙනවා නම් දවස් තුනයි කරන්න ඕනේ. මේ බාර ඕන මගුලට මම පිළිගන්නේ නෑ දන්නේ නෑ කියලා ක්‍රිෂ්ණමූර්ති තමයි ඉන්නකම් කිව්වේ. අනේ මාව අනුගමනය කළ යුත්තේ කරලා ගන්න එපා. මොනවද මට කියන්නේ? මම ළඟ ඇවිල්ලා මොනවද කන්නේ? මොකක් කිව්වේ දෙන්නේ? උඹට කී නැටි කරලා දීලා දෙනවා ඉන්දින දැන්ම කරගෙන ඉන්න. ඉතින් මට ඒ මනසේ යන ප්ලේන් එක හැමදාම බෝ. ඒ ප්ලේන් එක යන්න ආසයි. වෙනකට ගියත් එක වහනා කරන්න ආසයි. ඥානි වල ප්‍රේම කරන්න බැරි නම් භාවනා කරලා ප්‍රේම කරන්න. මොකක් ආකාරයක සන්තුෂ්ඨ ආසාව. මේවා කියන එක හොඳත් නැහැ නේ. <laughs> ඉතින් අහන එකට වල ලොකු අනේ. අනහලා නැත්නම් ඕලන්ට ඕලන්ට මාන්න වෙන්නේ නැහැ නේද? තේනවා. ආපු නිසා වෙනම හරත්තා. ආර්ථයක් වෙනවා නේද? මම දන්නේ ආර්ථය මොකක් හරි මේක ඒක අමුතුම සූදුවක් තියෙන ගහන කොට ගන්න ගහන්නමයි තියෙන්නේ. ඉතින් වෛර බල ඉතින් ගැහුවට පස්සේ වෛර බලෝ තියෙනකන් අත ගගා ඉතින් තමයි යන්නේ. බුදුහාම ඉන්නකොට කොච්චර ටොකුවන්ද කියලා මට හිතෙනවා. අපිත් නම් පෙන්නේ මෙහෙම කරන සාන්ත දායක මොකද කියන්නේ? සාන්ති නායකයන් ආදී සාන්ති නායකවක් නැහැ 70000 කියන අයිය තිබ්බා. ගහලා තියෙන හොම්බකට රිවට් එක ගහලා තියෙන එකකටවත් ආධ්‍යාත්මිකවත් කායිකවත් නැගිටින්න දිලා නෙවෙයි ගහලා තියෙන්නේ. ඉතින් අරූප යක්මඩ වාසේ රත්තරන් ගාමුද්දත් ආව අපේකින් ටොක්කක් ඒ නිසා මේ රත්තරන් අත කියලා කියනවා මිසක් මට හොම්බකට රිවට් එක වැදුනා කියලා කියන්නේ නැහැ. හොඳට සූත්‍රය කියවලා ගන්න ඔබ බොක්කටම යන්නේ. ඒකනේ තමයි කවන්නේ. හරියට අන්න ගහන යන ඔබේ අඩුවට අඩුපාඩු දීලා තෝරලා ගියෝ නොතන තේරෙන්න කරුවේ. කැබලදී බුදු සසුන දෝන කරද දෙපේ කියලා කපල. ඉදින්ද ගහනවා. ලොකු සංකීර්ණ කාරණේ. ලොකු සංකීර්ණ කන්නේ සාතු දුරුනේ. ආයි මොකද මොකාඩ තොස කරන්නේ. හොඳයි කිව්වත් ඇයි හොඳයි කිව්වේ කියලා. මම ඉල්ල හැතිලා ගිහුවා දැන් දවස් හතක් හිටියන්නේ. මොකද කොහොමද බලනවා? මොකද මේ කරපු සාකච්ඡා තමයි හොඳ මේ කියලා. එන අය යන්නේ. හොඳ මේ කරන තව ඉස්සරහට හොඳ වෙයිනවා. මොකද කියන්නේ? මොන්න තාලෙන්වත්. අර හැම කෙනාගේම ඇහුවා. මොකද්ද හොඳයි කියන්නේ? හොඳ නම් ඇයි යන්නේ? කිසිම දෙයක් නෑ ස්තුති කරන්න ගියත් එයා පොඩ පස්ලා ගන්නවා. ස්තුති කරන්න ගිය ගමන් අහුවෙයි. ඉතින් දෙන්නෙම නැහැ. ඒ කියන්නේ කවුද බුදුහාමුදුරුවෝ ඉස්සරහ පිට මට ඉස්තුති කරන්නේ මම කවුද? ඔබට තේරෙලාද? ඔය බොරුව නෙමෙයි කරන්නේ. ඔබ හිතනවා මම රැවටි කියලා. මොන්නම යකාටවත් බේරෙන්න බෑ. මම මෙහෙන් ඇරියා අංගයා වහන්සේලා අදුගානේ කීපනක් මම එක්ක ආහාර හොම නැහැ එහෙම නැත්නම් ඉඳලා. කිසිම විදිහකට උකුලේ යන තනින් කියලා දෙන්නේ නැහැ. දෙන එක දෙනවා හැබැයි. දෙන එක දෙනවා කිසිම හෘතලයක්. ඉතින් හොදලා නේදවන ඒකෝ තේන යඩ වෙන කරුණාවක මහත අපි මහත්මා ඉතින් මට එනවා බුදුහාමුදුරුවෝ කොහොම ඉඳද්ද දෙදා පාගෙන හරි දැන් උත්තරය අපිට කියන්න තියෙන අපි මේ භාගයක් විතර වැඩි දුරක් කරන් තියෙනවා මේ අපි ඊතාවතා ධාති ගාථා සජහන කරලා අපේ ධර්ම දේශනා සෝනිතේ වාරි සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා චිත්තාවදාජනමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා තාවතාජනමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාජනමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාරක්ඛා ච බුම්මත්තා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨාච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාච බුම්මට්ඨා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මප්පර ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා මනිරාති ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ නිමිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාමි පාපත්‍ය නිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාමි ඉමිනා පුඤ්ඤ කම්මිනේ මාමි බාල සමාධි සතං සමාගමු සමාගමු 呃。